තෙරුවන් සරණයි හැමදෙනාටම අද 2019 වර්ෂයේ ජූනි මාසයේ 11 වෙනිදා සතියේ අඟහරුවාදා දිනේ ඉතින් අද දවසේදීත් සෑම අඟහරුවාදා දිනකදී මෙන්ම පූජ්‍යපාද හලෝවේ අනුමදස්සී ගෞරවනීය සාන්වාසේ සමනට සිසිලස නම් සභා මණ්ඩපයට වැඩ කර සිටිනවා. උන්වහන්සේ මේ දිනේදී අපට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් එකින් එක මුල සිට පැහැදිලි කර දෙමින් සිටින්නේ. ඉතින් අදත් අපිට වාග්ය උදා වෙලා තිනවා මේ සාකච්ඡා තුමින් පවතින සතිපට්ඨාන සූත්‍ර දේශනාවට සවන් දීමට මම හිතන්නේ ගෞරවනීය ස්වාමීන් අපිට පසුගිය සතියේදී යෝජනා කළා අපි සාකච්ඡාවන් පිටාද එළඹෙනවා කියලා. ඉතින් එමනම් අද දිනේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා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 සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි සෑම දිනාටම මේ උදා වෙලා තියෙන අවස්ථාව උතුම් ශන සම්පත්තියක් ශන සම්පත්තියක් කියලා කියන්නේ බුදු කෙනෙකුගේ ධර්මයක් පවතින යුගයක හිතන්න පුළුවන් මිනිසෙක් වෙලා ඉපදිලා ඒ ධර්මය අපේ ජීවිතයට ඇහෙන අවධියක අපි ඒ දහම කරා යොමු වීමට පෙළඹිලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව මගහරවා ගන්නටුව ඒ ෂණ සම්පත්තිය තුළින් අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒකට අපිට කලබල වෙලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි තියෙන්නේ. හැබැයි අපි අර කොඹුරක් අස්වද්වන් ඇස්වැද්දීම සඳහා මූලිකව කලබල විය යුතු කරුණු තියනවා වගේ ධර්මයේ සඳහා යොමු විය යුතු අවස්ථාවේදී කලබල විය යුතු දේ තියෙනවා. ඒ තමයි වැරදි දේ දුරු කරගෙන හොඳ දේ ඇති කරගෙන නිවැරදි ධර්මයට යොමු වීම සඳහා මූලික කලබලයක් තියෙන්නට ඕනේ එය ඇති කර ගැනීමට. ඒ වගේම කුඹුරේ අස්වැන්න ගැනීම සඳහා කලබලයක් ඇති නොවිය යුතුයි. හරියට නියමාකාරයෙන් වැඩපිළිවෙල කර සැනදී අස්වැන්න ලැබෙනවා. එහෙනම් අපි හරියට නිවැරදිව මේ ධර්මයට යොමු වුණොත් අපට ඒ තුලින් සසර දුක නිවාලන උතුම් ධහම කරා යොමු වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සඳහා අපට අවශ්‍ය මූලිකම පදනම තමයි ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වා දෙන ඒ උතුම් සත්‍යයක් මොකද්ද කියන එක හොයන එක. මොකද අපි අද විවිධාකාර විදිහට විවිධ දේවල් අපි කරනවා. නමුත් පින්වතුනි අපි හොඳට කල්පනා කරලා බැලුවොත් මේ ලැබිච්ච අවස්ථාවේ තියෙන වටිනාකම හිතා ගන්න බෑ. ඉතින් අපි මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම ඒ වටින දෙයක් බවට පත් කර ගන්නට ඒ ධර්මයටම යොමු වෙන්නට ඕනේ. අපි සංසාරේ ගමන් කරනකොට අනන්ත අප්‍රමාණ කාලයක් අපි ඉන්නට ඇති දෙවිවරු වෙලා, බ්‍රහ්මය වෙලා, සක්විති රජවරු වෙලා, සක්දෙවිඳු වෙලා අපි අරූප අෂ්ට සමාපatti ලැබලා පැවිදි වෙලා විවිධ ආකාරයට අපි ඉන්නට ඇති. නමුත් ඒ කිසි අවස්ථාවක අපට බැරි වුණා බුදු කෙනෙකුගේ ධර්මයේ තුලින් සත්‍ය හොයලා නිදහස් වෙන්න. හැබැයි මේ ලැබිච්ච අවස්ථාව තුලත් අපට අහිමි වුණොත් පින්වතුනි අපි හරිම අවාසනාවයි. ඉතින් මේ අවස්ථාව තුළ අපි හොඳට කල්පනා කරලා බලන්නට ඕනේ. සංසාරයේ එක තීරණය කළා. මේ ජීවිතේ එක නෙමෙයි අද අපි ගොඩාක් වෙලාවට කටයුතු කරන්නේ සංසාරය ගැන හිතලා නෙමෙයි මේ ජීවිතය ගැන විතරක් හිතලා. අපි මුලින් දහමට එන්නෙත් හැබැයි සංසාරය ගැන හිතලා යම් කිසි දෙයක් තේරලා. නමුත් ඊට පස්සේ සංසාරයේ පැවැත්ම ගැන හිතනවට වඩා මේ ජීවිතයේ තියෙන සැප ආස්වාදය සහ ජීවිතේ ජීවත් වෙන මම රැකගන්න වැඩපිළිවෙලකට යොමු වෙනවා. ඒක හරිම අවාසනාවක්. ඒ නිසා මේ සසර එක් අපි සංසන්දනය කරන්නට ඕන. සසර එක්ක සංසන්දනය කරනකොට අපිට බුදු කෙනෙකුගේ ධර්මයක් මේ ලැබිච්ච අවස්ථාවේ ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙන්වන ප්‍රධාන මූලික නිවැරදි කාරණාවම අපට ගන්න බැරි වුණොත් අපි නැවතත් සසර දිගටම යනවා අපට මොන දේ ලැබුණත් ඒ හැම දෙයක්ම පින්වතුනි නැති වෙලා යනවා. ඒ හැමදේම කවදා හරි මේ මේ ජීවිතය ගැන විතරක් හිතන්න එපා. සංසාරේ එක කල්පනා කරලා බලන්න. ඒවා නැති වෙලා යනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ ඒවා කරන්න එපා කියන එක නෙමෙයි. මොකද අනිත් දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යමු වෙන තැනදී අනිත් අතින් අපට සිදුවෙනවා අපි තුල ಗುಣධර්ම ඇති වෙන එක. අපි තුල විවිධ දේවල් ඇති වෙන එක. මොකද ඒකත් එක්ක යන්න තියෙන්නේ. හැබැයි ඒ තුලින් පමණක්ම මේ ධර්මයේ ඉතින් එහාට දියුණු කරගන්න බෑ. හැබැයි වැරදි පැවැත්ම තුලින් කරගන්න බෑ කොහොමත්. හොඳ දෙයට එන්නට ඕනේ. හැබැයි බලන්නට ඕනේ. බුදු කෙනෙකුගේ ධර්මයේ තියෙන වටිනාකම. ඒක අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි මේ ලැබිච්ච අවස්ථාවත් අහිමි කරගත්ත වෙනවා. ඒ නිසා මේ ජීවිතය ගැන විතරක් හිතන්න එපා. හැම මොහොතකම ධර්මයට යොමු සඳහා මුලින් පටන් ගත්තේ සසර බය ගැන හිතලන දැනුත් මේ සසර පැවැත්මත් එක්ක සාපේක්ෂව මේ ධර්මයත් එක්ක බලන්න. මොකද බුදු කෙනෙකුගේ ධර්මයේ එච්චරටම කලාතුරකින් ඇහෙන දෙයක්, එච්චරටම කෙටි කාලයක් තියෙන දෙයක්, එච්චරටම වටිනා සම්පත්තියක්. ඒක අසහාය ප්‍රඥායකට ප්‍රඥාවකට හම්බෙන්න දෙයක්. ඒ ගැන හොඳට කල්පනා කරන්න. එහෙමනම් පින්වත්නි මේ ධර්මයේ මූලාරම්භය ශ්‍රද්ධාව. අපි මේ ටිකේම කතා කරා ධර්මයේ කතා කරනකොට ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව නැති තැනදී අපට මේ ධර්මයේ ස්ථාවර නැහැ. මේ ධර්මයේ අපි ස්ථාවරව එකට යමු වෙලා නැහැ. සැබෑ බුදු කෙනෙක් පෙන්වන මගට යමු වෙලා නැහැ. බුදු කෙනෙකුගේ පෙන්වන ප්‍රධාන කාරණාවට යමු වෙලා නැහැ. බුද්ධ කියන වචනය තුලින් නිර්වචනය වන අවබෝධය සඳහා අවබෝධය කියන මේ සම්බුද්ධත්වයට පත්වෙච්ච අන්නේ උත්මයගේ දේට යොමු වෙලා නැහැ. එහෙනම් අන්න ඒකත් එක්ක අපි මේ ශ්‍රද්ධාව බලන්නට ඕන. අන්න එතනදි තමයි අපට සැබෑවටම මේ ධර්මයේ එක්ක ජීවිතේ සැනසෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මුලින්ම අපිට හම් වෙන මුල් ශ්‍රද්ධාව. අපි දැන් අහලා තියෙන අමූලිකා ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒකේ තේරුම මුලක් නැති එකන අපි පුංචි උදාහරණයක් කරන් බලමු. ගහකට මුලක් නැතුව ගහක් හැටියට අපිට යමක් තිබුණොත් ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ෆවුන්ඩේෂන් එකක් නැතුව ගේ හැදුවොත් නැත්තම් මුලක් නැතුව ගහ ගොඩාක් ලොකු වෙනවා. නමුත් ඒක ඕන වෙලාවක නැති වෙනවා. ඒක විනාශ වෙලා යනවා. මොකද ඒකට පදනම නැහැ. මුල නැහැ. අනින්සයක විනාශ වෙලා යනවා. හැබැයි ඒකෙන් අපට යම් දෙයක් ලැබෙනවා. ගහක් තිබ්බොත් සේවනක් ගයක් පොඩි කාලයකට හරි දෙයක් ලැබෙනවා. ඒ පොඩි කාලේ කියන්නේ අපට හිතෙන්නේ පොඩි කාලේ කියනකොට මේ මාසයක් දෙකක් අවුරුද්ද එහෙම එකක් නෙමෙයි. පොඩි කාලේ සසරත් එක්ක බලන්නට ඕනේ. සමහරවිට මේ පොඩි කාලෙක කල්පයක් වෙන්නත් පුළුවන්. සමහරවිට මේ පොඩි කාලේ අවුරුදු 17 2000ක් වෙන්නත් පුළුවන්. සමහරවිට මේ පොඩි කාලේ අවුරුද්ද දෙකක් වෙන්නත් පුළුවන්. ඒ පොඩි කාලේ. හැබැයි ඒ මුල නැති පදනමක් නැති දේත් එක්ක මොකද වෙන්නේ? ඒ බුදුරජාන් වහන්සේ කියන්නේ බුදුරජාන් වහන්සේ කෙරෙහිනේ පදනම නැත්තේ. හැබැයි උඩින් හොඳට බුදුරජාන් වහන්සේ කියන කාරණාවක් අපට යමක් හම්බ වෙනවා. මේ පදනම නැහැ. මුල නැහැ. ඒ නිසා ඒක නැති වෙනවා. අනිවාර්ය නැති වෙනවා. නැවත නැවත වතාවක් ඒ මුල එන විදිහට වැඩපිළිවෙලක් එනකම්ම ඒක නැති වෙන අවස්ථාවමයි ඉඳ තියෙන්නේ. ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ජීවිතේ වෙන්න පුළුවන්. කවදා හරි වෙන්න පුළුවන්. ඒක නැති වෙනවා. ඒක විනාශ වෙලා යනවා. ඒක ස්වභාවයක්. මේ ජීවිතේ විතරක් නෙමෙයි. ඒක මම මුලින් පටන් ගත්තේ සසරත් එක්ක හිතන්න මේක. මේ ජීවිතේ එක නෙමෙයි සසරත් එක්ක. හැබැයි මුලක් සහිතව අපි හිතමු හොඳ ෆවුන්ඩේෂන් එකක් දාගෙන ගයක් හදනවා. නැත්නම් මුලක් හොඳ මුල් මුල රෝපණය වෙලා හොඳට මුල් මුල් යමි ගහ ටික ටික ටික ටික උඩට එනකොට හිමින් වෙන්න පුළුවන් ගහ උඩට එන්නේ. නමුත් එන ගහ හොඳ ශක්තිමත්. හොඳට මෝරනවා. හොඳට මේ ඔරොත්තු දෙනවා. බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා හතන සූත්‍රයේ පොළවේ සිටවපු ගල් ටැඹක් වගේ කියනවා. පොළවේ නිකන් හිටවලා නැහැ. යට පොළවේ නිකන් තියලා නැහැ. හිටවලා තියෙන්නේ. අන්න ඒ ගල් ටැඹක් වගේ වෙනවා. ඒ ශ්‍රද්ධාවේ ස්වභාවය. එතකොට එහෙනම් ඒ ඒ ඒ ශ්‍රද්ධාවේ මුල තියෙනවා. මුලක් නැතුව නෙමෙයි. ඒ මුල තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණාවත් එක තේරුම් ගැනීම. නැතුව මේ බුදුරන් වහන්සේගේ සාමාන්‍ය අපට හිතන විදිහ විතරක් නෙමෙයි ප්‍රතිපදාවකින්ම බුදුරන් වහන්සේව අපට හමු වෙනකොට එයා කවදාවත් නැති වෙලා යන්නේ නැහැ. එයා කවදාවත් විනාශ වෙලා යන්නේ නැහැ. අන්න එයා කෙලින්ම මාර්ගයත් එක්ක යමු වෙනවා. එතකොට මෙන්න මේකට යොමු වෙන්නේ කොහොමද? මේක අපි තේරුම් ගන්නේ කොහොමද? කොහොමද අපට සැබෑවට මේ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව කරා යොමු වෙන්නේ කියන එක අපි හොඳට බලන්න ඕනේ. අද අපට ගොඩාක් වෙලාවට තියෙන එකක් තමයි මේ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ගොඩාක් දේවල් දන්නවා. හැබැයි ඉතින් මේ ඕක මොකද්ද? ඔය ඉගෙන ගැනීමේ අර්ථය මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි, අපි හැම දෙයක්ම ඉගෙන ගන්නේ සාමාන්‍යයෙන් අපි කතාවට කියනවා වගේ අර කෑලි කෑලි කියන්නේ පොඩි පොඩි ටික ටික අපි ඉගෙන ගන්නවා. අපි දැන් සමහරවල්ලාට කතා කරනකොට මේ ගොඩාක් හොඳට අධ්‍යයනය කරන්න ඕන කියලා එච්චර මොකටද මේ යමක් කරන්න තියෙන ඒක ඔහි කරගෙන ගියා නම් ඇතිනේ කියන මට්ටමට එනවා. හැබැයි අහන එක දේ අරියට කරගෙන ගියා නම් අන්න අපිට තියෙන අපිට බැරි ප්‍රශ්නේ එකයි. එක දෙයක් හරි හරියට අරගෙන යනවා. බුදුරණවහන්සේ සුතේ විග්‍රහ කරන්නේ ඒක. එක දෙයක් හරි හරියට යනවා නම් ඒ දැනුමත් එක්ක. නැත්නම් ඒ ඒ අහපු කාරණාව එක්ක. එයාට යන්න පුළුවන්. විශාල වශයෙන් ගොඩක් ඉගෙන ගත්තත් ඒ හැම එකම ඉගෙන ගත්තේ සාමාන්‍ය දැනුමක් එක්ක විතරක් නම් එයාට මේක හරියට හසු වෙලා නැහැ. ඒකයි විචක්ෂණ සීලී බුද්ධියෙන් එක්ක මේක එන්නට ඕන. අංගුත්තර නිකායේ පුද්ගල සූත්‍රය මට මතක හැටියට ඒකේ විග්‍රහයකුත් පෙන්වනවා මේ ලෝකේ විචක්ෂණ සීලීකමක් නැතුව බුද්ධ වචනය අහනවා. බුදුරණවහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා. කොච්චර ඉගෙන ගත්තත් එයාට අවබෝධ කරගන්න බෑ. ඒක බුදුරණවහන්සේ ලස්සනට උදාහරණ ඇතුළු පෙන්වා දීලා තියෙනවා. ඒ තමයි උදාහරණ තුනක් පෙන්නනවා. එකක් තමයි යම්කිසි රෝගියෙක් ඉන්නවා මේ රෝගියට ප්‍රත්‍යාහාර ලැබුණත් නැතත් ප්‍රත්‍ය විහෙත ලැබුණත් නැතත් ඒ වගේම හොඳ උපස්ථායකයෙක් ලැබුණත් නැතත් ඒ කියන්නේ ලැබුණත් එයාට ඒ දේ නැතත් ඒ ලෙඩා සුව වෙන්නේ නැහැ එයා ඒකෙන් විනාශ වෙලා යනවා ඒ කියන්නේ එයාට ලැබුණත් වෙන්නේ නැහැ ලැබුණත් වෙන්නේ නැහැ තව කෙනෙක් ඉන්නවා ඒ තමයි මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට ඒ අසනීප ඇති බෙහෙත් රෝගියෙකුට ප්‍රත්‍ය බෙහෙත් ලැබුණත් නැතත් ප්‍රත්‍ය උපස්ථායකයෙක් හොඳ උපස්ථායකයෙක් ලැබුණත් නැතත් ප්‍රත්‍යාහාර ලැබුණත් නැතත් ඔහු සුවපත් වෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යව අදාළ බෙහෙත් ලැබුණත් නැතත් ප්‍රති බෙහෙත් දාන්නේ කෑම ලැබුණත් නැතත් උපස්ථායකයෙක් ලැබුණත් නැතත් එයා සුවපත් වෙනවා. පළවෙනි එක්කන සුවපත් වෙන්නේ නැහැ. තුන්වෙනි එක්කන කියනවා මේ ලෝකයේ ලෙඩෙක් ඉන්නවා. ඒ ලෙඩාට ප්‍රත්‍ය බෙහෙත් ලැබුණොත් සුවපත් වෙනවා නොලැබුණොත් නැහැ. හොඳ උපස්ථායකයෙක් ලැබුණොත් සුවපත් වෙනවා නොලැබුණොත් නෑ. හොඳ බෙහෙත් හොඳ ප්‍රත්‍යාහාර ලැබුණොත් සුවපත් වෙනවා නොලැබුණොත් නෑ. එහෙනම් එයා සුවපත් වෙනවා අනිවාර්යයෙන්ම මොකක් වුණොත්ද? ඒ බෙහෙත, ඒ ආහාර, ඒ උපස්ථානය හරියට ලැබුණොත්. අන්න වගේ බුදුරණවහන්සේ පෙන්නනවා මේ ලෝකයේ කෙනෙක් ඉන්නවා. එයාට මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙගේ මුල මැද අග පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත සුපිරිසු ධර්මය ඇහෙනවා. වෙන දෙයක් නෙමෙයි. ධර්ම ප්‍රතිරූපක නෙමෙයි. සැබෑ බුද්ධ වචනේ එහි විදිහටම ඇහෙනවා. අන්න ඒ කෙනා කොයි වගේද? යම් කෙනෙක් ඉන්නවා විචක්ෂණ සීලී හැකියාව නැතිව බුද්ධ වචනේ ඇහුණත් එයාට නැතත් අවබෝධ කරන්නේ නැමයි. ඒ කියන්නේ විචක්ෂණ සීලී හැකියාව නැති කෙනෙක් ඉන්නවා බුද්ධ වචනේ අහනවා. හරිම දේ අහන්නේ. විචක්ෂණශීලී හැකියාව නෑ යාට. එයා අවබෝධ කරන්නේ නෑමයි කියලා බුදුරණවහන්සේ වෙනවා. අර ප්‍රත්‍යාහාර ලැබුණාට එයා සූපත් වෙන්නේ නැති කෙනා වගේම. ඒතකොට අපි හිතනවා අපිට දැන් රහතන් වහන්සේ නමක් හරි ඇදලා ධර්මයේ හරිදේ කිව්වොත් අපට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේම කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඇවිදලා කිව්වත් මේ ධර්මයේ කවුරු කිව්වත් හරිම දේ කිව්වත් කෙනෙක් ඉන්නවා එයාට අවබෝධ කරගන්න බැරි කෙනෙක්. ඒ කවුද? විචක්ෂණ හැකියාව නැති කෙනා. තව කෙනෙක් ඉන්නවා. ඒ මොකක් කිසිම ධර්මයක් ඇහුන් නැතත්, ඇහුණත් නැතත් ඒ අවබෝධ කරනවා. ඒ තමයි පසේ බුදුරයන් වහන්සේ. අනික් කෙනෙකුට නෑ. රහතන් වහන්සේ නමක් ඇහුනොත්, කියන්නේ සෝත සෝත සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වගේ අය ඇහුනොත් අවබෝධ කරා. ඒ සමහර අය ඉන්නවත් අහුන් නැතුනොත් පසේ බුදු වෙනවා. බුදුරණන් වහන්සේ වෙන මේ ධර්මයේ තියෙන්නේ කාටද? අර අවසානට කිව්ව කෙනා වගේ. ඒ තමයි විචක්ෂණ හැකියාවක් තියෙන අන්නර අසනීපයේ සුවපත් වීම සඳහා එයාට බෙහෙත් ලැබුණොත් සුවපත් වෙන, ආහාර ලැබුණොත් සුවපත් වෙන, උපස්ථායකෙ ලැබුණොත් සුවපත් වෙන කෙනා සඳහා වගේ තමයි විචක්ෂණ හැකියාවෙන් යුක්ත කෙනාට මෙන්න මේ බුදුරන් වහන්සේගේ නිවර්දි ධර්මය ඇහෙනකොට අන්‍යයා අවබෝධය කරා යනවා. එහෙනම් බලන්න මේ ධර්මයේ තියෙන ප්‍රධානම කාරණා විචක්ෂණ හැකියාව අපි කොච්චර හරි දේ ඇහුවා. හරිම දේ. එහෙනම් බලන්න හරිම දේ අහන්නේ වෙන දෙයක් නෙමෙයි. හරිම දේ කොච්චර ඇහුවත් විචක්ෂණ හැකියාව නැත්තම් එයාට අවබෝධ කරගන්න බෑ. එහෙනම් අපි හරිම දේ හරියට විචක්ෂණ විචක්ෂණයේ ඇතිවීම සඳහා අපට තියෙන්න ඕනේ ඇහෙන්න එක. එහෙම නොවුනොත් අපට අවබෝධ කරගන්න බෑ. මම පුංචි උදාහරණයක් කියන්න. දැන් අපි සමහර ලාවට අපි මේ යම් යම් කාරණාවක්, දහම් කාරණාවක් එකක් මොකක් හරි දෙයක් අහනකොට අපි ඒක උඩින් පල්ලේ කියන්නේ අපිට සාමාන්‍ය පොඩි තේරුම් ගැනීමක් යානම් අපි එච්චර අතහැරියා. අපි විචක්ෂණය කරන්න යමු වෙන්නේ. අපි මේක කල්පනා කරන්න යමු වෙන්නේ. අපි මේ ප්‍රඥාව මොකද බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රධානම කාරණාව, මුල්ම කාරණාව, ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්න තියෙන අවශ්‍යම කාරණාව තමයි ඒ ධර්මය ඇහෙනකොට යෝනිසෝ මනසිකාරයේ උදා වීම, විචක්ෂණ හැකියාව උදා වීම. විචක්ෂණ හැකියාව නැත්තම් ඒ කෙනාට මේ ධර්මය කරා යන්න බෑ. අපිට ඒ වුණාට අවශ්‍යකමක් තියෙනවා. ධර්මයක් ඇහෙනකොට විචක්ෂණයක් නෙමෙයි ඇහෙන දේ තේරෙන්න ඕනේ. ඇහැඳේ වැටෙන්න ඕනේ. ඇහෙන්න ඕනේ මොන හරි ඇහිච්ච ගමන් පුරුදු කරන්න. ඇහිච්ච ගමන් වඩන්න. ඇහිච්ච ගමන් දියුණු කරන්නයි මොන හරි අපට අවශ්‍ය. අපට අවශ්‍ය නෑ අද බලනකොට ඇහුණට පස්සේ නුවණින් විමසන්න යෝනිසෝ මනසිකාරය කරන්න විචක්ෂණී කරන්න දෙයක්. මෙයයි ප්‍රතිපදාව. අන්න ඒකට මේ ධර්මයේ තියෙනට ඕන අපට ඇහෙන්නට ඕන නැත්තේ. එහෙම දෙයක් අපට ඇහිච්ච ධර්මයේත් එක හරි දේ කොච්චර ඇහුණත් අපි තුල එහෙම හැකියාවක් උදා වෙන්නේ නැත්නම් අපට මේ ධර්මයේ කරා යන්න බෑ. එහෙනම් මේ ධර්මයේදී ඒක ලැබෙන්නට ඕන. තම් පුංචි උදාහරණයක් කියන්න දැන් ඔන්න අපි අද කතා කරනවා පංච උපාදානස්කන්ධ ගැන, පටිච්චසමුප්පාද ගැන, ආයතන ගැන, දැන් හතිපට්ඨාන ගැන කතා කරා. මේ හැම දෙයක් තුන අපිට බලන්න අපි හතිපට්ඨානේ කතා කරලා අවසන් කරනකොට කොච්චර තියෙනවද අපට යෝනිසමනසිකාරයක් කියනවා අවශ්‍ය කරුණු. මෙන්න මේක අපි ඉස්සලාම එක දෙයක් හරි අහලා ඒක ඔස්සේ අපි හිතන්න පටන් ගත්තොත් හිතන්න කියන්නේ නිකන් විතරකයක් නෙමෙයි මේක තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරය දැන් රූපය ගැන බුදුරණවහන්සේ විග්‍රහ කරනවා මොකද්ද චත්තාරෝච මහා භූතං චතුන්නංච මහා භූතං උපාදාය රූපං මෙහෙම විග්‍රහ කරනවා බලන්න බුදුරණවහන්සේගේ විග්‍රහය බලන්න චත්තාර එතකොට දැන් අපිට නිකන් මේ ඔක සාමාන්‍ය තේරුණා මොකද්ද මේ කියන්නේ? අපිට අපට තේරෙලා වැඩක් නැහැ. අපට තේරුණා කියලා හම්බවන ගාට මාර්ගය හම්බෙන්නේ නැහැ. අපට බලන්න ඕක ඇහිච්ච දෙන විචක්ෂණයක් ආවද කියලා. අපට විචක්ෂණයක් ඔතන ආවේ නැත්නම් අපි අපිට බුදුරන් වහන්සේ නමකගේ ධර්මය ලැබෙලා නැහැ. බුදුරන් වහන්සේ නම දුන්න දේ ධර්මයේ දුන්න ධර්මයේ කීමේ අර්ථය අපිට වෙලා නැහැ. අපට ඔය කාරණාව ඇහිච්ච තැනදීම ඒක තේරුණා නම් බුදු කෙනෙක් ධර්මයේ දේශනා කිරීමේ යම් අර්ථයක් තියෙනවද? ඒ අර්ථය සිදු වෙලා නැහැ. ඒ අර්ථය සිදු වෙන්නට නම් අපි තුල හට ගන්නට ඕනේ ඒක තේරෙන එකනේ විචක්ෂණය. විචක්ෂණය ඇති වුණොත් අන්න බුදුරන් වහන්සේ ධර්මයේ කීමේ අර්ථය සිදු වෙලා තියෙනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? හතර මහා ධාතු, හතර මහා ධාතු උපාදානයේ රූපේ හටගත්තා. දැන් මේවා ඔක්කොම බලන්න ඕනේ බුදුරණවහන්සේගේ ධර්මයේ සම්පූර්ණම තියෙන්නේ ප්‍රත්‍යක්ෂ ප්‍රායෝගික දෙයකට. එකක්වත් සංකල්පමේ වශයෙන් නැහැ. මුලින්ම පෘතජනව පෘතජනව ඉද්දි ප්‍රත්‍යක්ෂයක් ඇති වෙන දෙයක්. එක යන්නේ විචක්ෂණ හැකියාවකින් යුක්ත දියුණු කරගෙන යනකොට ප්‍රඥාවට ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් වෙන එකකට. පෘතජන අවස්ථාවේදී හම්බෙන ප්‍රත්‍යක්ෂ කාරණාවක් ඔස්සේ විචක්ෂණය කරගෙන යන තැනදී හටගත්ත ප්‍රඥාවට ප්‍රායෝගික අවස්ථාවක් හම්බෙන්නට. එතකොට මේකෙදී අපි බලන්න ඕනේ මොකද්ද මේ බුදුරන් වහන්සේ කිව්වේ? දැන් අපි අපි එතන දැන් ඔක්කොම ටික දැන් අපි අමතක කරා. අපි වෙන කිසි දෙයක් දන්නේ දැන් අපි බලන්න ඕනේ මෙතන මේ කියපු කාරණාව. මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ විදිහට කල්පනා කිරීමේ ශක්තියක් තියෙන්න ඕනේ. ඊළඟට ඒ කල්පනා කරන දේ බුදුරන් වහන්සේ කිව්ව දේ එක විතරක්ම කල්පනා කරන්නට ඕනේ. හතර මහා ධාතු කිව්වා. හතර මහා ධාතු උපාදානයෙන් හටගත්තා කිව්වා. දැන් හොඳට මතක තියාගන්න අපේ භාෂාව කියන කාරණා විශේෂයෙන් වැදගත්. මම ඒකට උදාහරණ කලින් ගොඩාක් කිව්වා මේ භාෂාව වැදගත්කම. ඒ කියන්නේ භාෂාවෙන් තමයි විවාහ මේ ලෝකේ මේ අපි යමක් කොමාරු කරගන්නේ. ඒ භාෂාව වැදගත්කමත් එක්ක තමයි අපිට යම් අර්ථයක් එන්නේ. දැන් ගත්තොත් එහෙම මම කලිනුත් උදාහරණයක් අහලා තියෙදි මම කිව්වා අපි හිතමු මම කියනවා දැන් කෙනෙකුට පුජ්‍යලයකට මට අවශ්‍යයි මේ අඹ කියන්නේ අඹ වලින් අච්චාරුවක් දාගන්න. මම කියන පුංචලයකට මට අඹ කිලෝ 5ක් අරන් එන්න අච්චාරු දාන්න. එතකොට මේ කරුණ ඔක්කොම ගත්තම අච්චාරු අච්චාරු වලට අවශ්‍ය දෙයක් අඹ කිලෝ 5ක්. දැන් මෙයාට යනවා අච්චාරු වලට අඹ කිලෝ 5ක් අරන් එන්න කිව්වා කියලා. කඩේකට ගිහිල්ලා අච්චාරු වලට අඹ කිලෝ 5ක් ගත්තා යනවා. ඉතින් අඹ කිලෝ 5 ගෙනාව කොච්චර වැරදිද? අඹ කිලෝ 5කට කින් අවශ්‍ය අච්චාරු හදාගන්න අවශ්‍ය අඹාච්චාරුවක් හදාගන්න අවශ්‍ය දෙයට අබගිරෝ පහක් ගෙනාවොත් අච්චාරු කොච්චර ඇදී හැකේද එතකොට බලන්න මේ වචනේ shabdේ අර්ථය හරියට ගත්තේ නැත්නම් කොච්චර වරදිනවද අර්ථයේ බුදුරණවහන්සේ ධර්මයේ දුන්නේ හනින් ඒ කියන්නේ අර්ථයක් අර්ථයක් විවහාරයකින් භාෂාවකින් දුන්නේ එහෙනම් මේ භාෂාවේ යම් කිසි විදියකට මේ වැරදි අඩුපාඩු අනවශ්‍ය දෙයක් දුන්නේ නැහැ. දැන් රජෝහරා කියලා චුල්ලපන්තක සාන දුන්නා. මේ යම් කිසි විදියක හිතන්න ඕන විදිහේ විවහාරක වචනයකින් යම් අර්ථයක් දුන්නා. මෙන්න මේක ඔසියන්නට ඕනේ. මොකද්ද මේ කිව්වේ කියලා? එතකොට හතර මහා ධාතු හතර මහා ධාතු උපාදානෙන් හටගත්තා කියනවා. මොකද්ද මේ දෙකක් කිව්වා? ඊළඟට බුදුරණවහන්සේ බලන්න දේශනා විග්‍රහ කරනකොට දැන් මේක විග්‍රහ කරගන්න යන්නේ දැන් විෂයක් දෙන නෙමෙයි. ඔන්න දැනුම් සම්භාරයක් දෙන නැතුව මේ අවබෝධය කරා යන්නේ. දැන් හතර මහා ධාතු කියන්නේ මොකද්ද ඊළඟට විග්‍රහ කරන්න පටන් ගන්න. බලන්න බුදු දේශනාවේ සූත්‍ර දේශනාව එක්ක සංසන්දනය කරනකොට හතර මහා ධාතු උපාදානෙන් හටගත්තේ මොකද්ද කියලා විග්‍රහ කරලා නැහැ. හතර මහා ධාතු විග්‍රහ කරනවා. ඔන්න හතර මහා ධාතු විග්‍රහ කරන්න යනකොට හම්බ වෙනවා මොකද්ද? පඨවි කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරනවා. පඨවි. කක්කල කරගත උපාදින්න. ඒ පඨවි විග්‍රහ කරනකොට කක්කල කරගත උපාදින්න කියලා විග්‍රහ කරනවා. එතකොට දැන් මේ මොකද්ද විග්‍රහ කරන්නේ? ඔන්න හොයන්න පටන් ගන්නට ඕනේ. යෝනිසමනසිකාරය කරන්න පටන් ගන්නට ඕනේ. දැන් අතන විග්‍රහ කරේ අතරවච මහ භූත සතුන්මංච මහපත උපාදාය රූප. දැන් මෙතන විග්‍රහ කරලා කක්කර කරගත උපාදින්න. දැන් අලුත් විග්‍රහ ටික. දැන් අර අබ අබ අබ අබ අබ කියන එකත් ගැන හිතලා බලන්න. මේ මේ විවහාර වචනයක් විවහාර භාෂාවක් එක්ක බුදුරණවහන්සේ දුන්නේ ධර්මයේ. දැන් අපට මේ මොක ඉච්චර ගාණක් නැහැ. දැන් අතීතී වෙච්ච දේකට අතීත කාරණාවෙන් අපිට මම ගිය සතිය කියන්න ඕනේ මම කිවනම් මම මම සවන්ත විසිලස ඔස්සේ සතිපට්ඨානයේ සත්‍ය පබ්බේ ඉවර කළා. ඉවර කළා කියනකොට ආයේ මට වෙන කාරණාවක් දාන්න ඕනේ නැහැ. ඒක එතනින් කියලා ඉවරයි. කියවෙලා ඉවරයි භාෂාවෙන්. ඒක අතීත කාලයක්. ඉවර කළා කියලා කියලා ඉවරයි. මෙන්න මේ විදිහට භාෂාවේ තියෙනවා දැන් අපට අපේ භාෂාව එක්ක අපි කතා කරලා අපට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දන්නවා භාෂාවෙන් ඒක අවශ්‍යයි. අපට වෙන භාෂාවක් එක්ක අපි කතා කරන්න ගියොත් ඔන්න අපට ප්‍රශ්නයක්. අපි මොකටද ඔච්චර දේවල් හොයන්නේ? අපට මේ කරන්න ඕන දේ ගත්තා නම් ඉවරනේ. ඉතින් කරන්න ඕන දේ ගන්න අර අර කියපු අර්ථය ගන්නට ඕනේ. මං අඹ කිලෝ පහ ගේන්න කියද්දි අඹ කිලෝ පහ ගෙනාවොත් කොච්චර වැරදිද? එතකොට ඒ ඒ භාෂාවේ වැරද්දක් නැත් නිවැරදි බවක් නැතුව කියපු දේ අර්ථය ගන්න බෑ. ඒතර බුදුරණවහන්සේ මෙතන පට විග්‍රහ කරනවා. කක්කල කරිගත. විග්‍රහ කරන්නේ මොනවද? කෙස්ලොම් නේද සම්මස්නහර ඔය ටික ඔක විග්‍රහ කරන්නේ. මේ මේ වගේ මේ කොයි වගේ දේවල්ද කියලා කෙස්ලොම් නේද සම්මස්න ඔය ටික විග්‍රහ කරනවා. ඔතන ආය ඇතුළට ඇතුළට දාලා නැහැ. ආපෝ තියෙනවා. ෆිසික්ස් ගලපලා නැහැ. භෞතික විද්‍යාව ඔකට ගලපලා නැහැ. ඔන්න මේ තද ගතිය. තද ගතිය මොකද්ද? දැන් මේක විග්‍රහ කරේ නැහැ බුදුරණවහන්සේ. ඇහැට පේනකොට මෙන්න මේකයි. දැන් බුදුරණවහන්සේ පෙන්නනවා ඇහැ ඔස්සේ පටිසමුපාදේ සකස් වෙනවා පංච පාස්කම් සකස් වෙනවා කන ඔස්සේ සකස් වෙනවා ඒක හොඳට මහා ආත්‍යපදෝම සූත්‍ර ආදී දේශනා තුලත් ආයතන හයටම සකස් වෙන විග්‍රහ කරන පංච පාස්කම් රූපේ සකස් වෙනවා කියලා. නමුත් රූපේ විග්‍රහ කරන කොතනකයි බුදුරණවහන්සේ ඇහෙන් දකිනකොට රූපේ මෙන්න මේ වගේ දෙයක් කනෙන් ඇහෙනකොට මෙන්න මේ වගේ දෙයක් රූපේ විග්‍රහ කරලා නැහැ. මොකද බුදුරණවහන්සේ දුන්නේ අපට දැනුමක් ඇති කරවල දෙන්න නෙවෙයි. බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ ආධ්‍යාත්මයේ දියුණු කර ගැනීමට විචක්ෂණ හැකියාව කරා යමක් දෙන්නේ. මේ සුපිරිසුදු දැනුමක් දීලා අපිව මේ හොඳ දැනුමක් දැනුමක් ඇති කෙනෙක් ඇති කරවන්න නෙමෙයි. සසරෙන් නිදහස් වන මගවන සද්ධානුසාරී බවෙන් පටන් ගන්න සක්කාදිට්ඨිය දුරෙන් ප්‍රතිපදාවෙන් නිවන දක්වා යොමු කිරීමටයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. පංච පාස්කන්ධ පටිච්චසමුප්පාද ආයතන ආදී දැනුමක් දෙන්න නෙමෙයි අපට. අපි කැමති තියෙනවා මේ දැන් ඇහෙන් පේන රූපේ එතකොට ඇහෙන් පේන රූප උපාදානස්කන්ධේ රූපේ මොකද්ද? අපට ඒක නිරවුල් වෙලා අපට මේ අපේ දැනුම සම්පූර්ණ වෙන්නට ඕනේ. කන ශබ්ද ඇහෙන එකේ රූපේ මොකද්ද? දැන් බුදුරණවහන්සේ එහෙම දැනුමකට දෙන්න කොතනකවත් කියලා නැහැ. ඇහැට පේන රූපේදී පංච පාස්කන්ධ රූපේ මොකද්ද? කොහෙද කියලා තියෙන්නේ? එතන අපට විග්‍රහ කරලා පෙන්නලා නැහැ. කනට ඇහෙන ශබ්දයේදී මොකද්ද පංචපාස්කන්ධ? අපි එක එක විදිහට අර ඇහෙන ශබ්දයේ ඊළඟට ඒක ඇවිල්ලා කනේ හැපිලා අපි විවිධ විදිහට මේකට විග්‍රහ කරලා දාගන්නවා. මනසට එනේවට විවිධ විදිහට විග්‍රහ කරලා ඇයි මේ? බුදුරජාන් වහන්සේ දුන්න දේ අපි තුල ලැබෙන්නේ නැත්තේ ඇයි? ඇයි අපි සක්කාදිට දුරු කරන දේකට යමු වෙන්නේ නැත්තේ? ඇයි අපි තුල යෝනිසෝ මනසිකාරයකට යමු වෙන්නේ නැත්තේ? අපි හැම වෙලෙම කුමන හෝ දෙයකින් සක්කායදිට්ඨියෙන් සතුටු වෙන්න කැමති. ඒ නිසාම තමයි අපට මේ ජීවිතයේ කොච්චර ශ්‍රද්ධාව තිබුණත් ඒ ශ්‍රද්ධාව ඊළඟ ජීවිතේ නැතිලා යනවා. මොකද මේක ස්ථිර පවතන දෙයක් නෙමෙයි. අපට මේ ජීවිතේ කොච්චර ගුණ ධර්ම තිබුණත් ඒක තව මොහොතකින් නැතිලා යනවා. මොකද හේතුව ඒකට මුලක් නැහැ. මුල කියලා කියන්නේ පින්වතුනි මේ ආධ්‍යාත්මික දියුණුවක් එක්ක ආධ්‍යාත්මික වර්ධනයක් එක්ක හට ගන්න දෙයක්. හුදු දැනුමක් නෙවෙයි. බාහිර ලෝකයේ ඇතිවෙච්ච දෙයක් විතරක් නෙමෙයි බ්‍රහ්ම ලෝක කියලා විඳවලා හපව වෙන එකක් නෙමෙයි පින තුලින් උපරිම සැප ලබලා විඳවලා හපව වෙන එකක් නෙමෙයි මේ ආධ්‍යාත්මයේ දියුණුව කියන එක විචක්ෂණ හැකියාවත් එක්ක සක්කායදිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවෙන් නිවන් මාර්ගට යොමු වෙන එක මෙන්න මේක අපට මේ ධර්මයත් එක්ක ලැබෙන්න ඕනේ ඒතකොට පටවි විග්‍රහ කරන කක්කල කරිගත ගතිය විග්‍රහ කරන්නේ ගතිය කියන එක ඇහැට හම්බෙන්නේ නැහැ කක්කල කරිගත ගතියක් ඇහැට හම්බෙන්නේ නැහැ කක්කල කඩේක මේක තද ගොරෝසු. අපි කවදාවත් තද ගොරෝසු ගතියක් ඇහෙන් අපට හම්බෙලා තියනවාද? තද ගොරෝසු ගතියක් අපට කවදාවත් නාහෙන් හම්බෙලා තියනවාද? තද ගොරෝසු ගතියක් අපට හම්බෙන්නේ කායට විතරයි. කායට පහසක් කියලා කියනකොට පහස නිර්වචනය තියෙන්නේ. තද ගොරෝසු ගතිය. බුදුරණවහන්සේ උදාහරණයකට හරි දෙන්නේ කක්කල කරිගත ගතිය මොකද්ද කියලා කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇතමිදු වලට. ආපෝ ආපෝ ගතිය කියන්නේ මේ සෙමසතු ආදී දේවල්. තේජෝ තේජු ගතිය කියන්නේ මේ ආධ්‍යාත්ම කයේ තියෙන උණුසුම් ගතියට. වායෝ කෙනෙක් ඇතුළත තියෙන hama යන්නේවට. බුදුරණවහන්සේ වෙන දෙයක් දීලා නැහැ. බුදුරණවහන්සේ ඔය දුන්න උදාහරණ, ඒ ඒ දුන්න උදාහරණ ටික තුලම තියෙන්නේ මොකද්ද? කයට ප්‍රත්‍යක්ෂ කාරණාවක් ඔස්සේ. ඒ කියන්නේ කක්කල කරිගත ගතිය, ආපෝ ආපෝගත ගතිය, තේජෝ තේජෝගත ගතිය, වායෝ වායෝගත ගතිය ප්‍රත්‍යක්ෂ වෙන කාරණාවක් පෙන්වෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකට සංකල්පයකින් නෙමෙයි ප්‍රත්‍යක්ෂ වෙන ගතිය. දැන් අපි ඊළඟට අපි මේක වෙන විදිහට විග්‍රහ කරගන්න යනවා. අපි දැනුමක් ගන්න යනවා. අපි යෝනිසු මනසිකාරය කරන්න යමු වෙන්නේ. එතකොට එහෙනම් මේ විග්‍රහ කරපු කාරණාවයි පටවිනි විග්‍රහ කරන්න ගියේ. පටවි කියන කාරණාව ගතියකට විග්‍රහ කරේ. ගතිය කියන කාරණාව හම්බෙන්නේ ගතියක් හම්බෙන දෙයකට. රූපයට හම්බෙන්නේ පෙනීමක්. දිත්තයක් හම්බෙන්නේ. ඇහැට හම්බෙන්නේ පෙනීමක්, දිත්තයක්. කනට සුතයක් හම්බෙන්නේ. කයට පොට්ටබ්බයක් හම්බෙන්නේ. පොට්ටබ්බයකින් ගතියක් හම්බෙන්නේ. හැබැයි බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා හතර මහා ධාතුත් හතර මහා ධාතු උපාදානයේනුත් හටගත්ත දේ රූපේ කියලා. විග්‍රහ දෙකක් තියෙනවා. අපි එකක් විතරක් අල්ලගෙන ඒ එක ඊළඟට අර විග්‍රහය වෙන දෙයකින් ගන්න හදනවා. දැන් බලන්න අපට ඇහැට පේනකොට මේ පුතඥන මට්ටමේ ඉඳලා අපට මූලිකව මේක හම්බෙන්න තැනදී සතර මහා ධාතු කියනකොට තද ගතිය තුලින් ආපෝ ගතිය තුලින් තේජෝ වායෝ ගතිය තුලින් දැන් හම්බෙච්ච දෙයක්. දැන් ඔබට ඔබට මගේ කටහඬ ඇහෙනකොට අනුමදස්සී හාමුදුරුවෝ හම්බ වෙනවා. එතකොට අනුමදස්සී හාමුදුරුවෝ හම්බ වෙනකොට ඔබට අනුමදස්සී හාමුදුරුවෝ කියන කාරණා පිළිබඳව රූපය හම්බ වෙනවනේ මේක ගතියක් ගතියකින් ආවදයක් නෙවෙයි ඔබට ගතියක් හම්බෙලා නැහැ. තද ගතියකින් ආවදයක්. තද ගතියක් හේතුවෙන් හටගත්ත දෙයක්. ඊළඟට කනට ඇහෙනකොට ඇහැට පේනකොට ඊළඟට දිවට දැනෙනකොට මේ මේ ගති වලින් හටගත්ත දෙයක්. ගතියක් නෙමෙයි. ඒ ඒ ලෝකී හම්බෙච්ච දෙයක්. ලෝකී ප්‍රකට වෙච්ච දෙයක්. උපාදාය. ඒක උපා ඒ කියන්නේ ඒක හේතු කරගෙන. පටවි ආපෝ තේජෝ වායු හේතු කරගෙන. හේතු කරගෙන ආව දෙයක්. පටවි ආපෝ තේජෝ වායු කියන්නේ ගතිය. ওই ගතිය හම්බෙන්නේ නැහැ හැට. අපට ඇහෙන් රූපයක් පේනකොට අපට ඇවිල්ලා රූපය ඇහි හැප්පිලා නෙමෙයිනේ පේන්නේ. රූපේ පේනවා. එතකොට රූපේ අපට ගතියක් හම්බෙලා නැහැ. ඔබ ඉස්සරහා ෆෝන් එක තියෙනවා නම් පරිගණකයේ තියෙනවනම් ඔබට පරිගණකයේ ෆෝන් එක කියන එක පටවි බව හම්බෙලා නැහැ. පටවි බව ඔබට හම්බුණා නම් පටවි බවක් ඇවිල්ලා ඇහි හැප්පුණාමයි හම්බෙන්නේ. තදගතියක් කියලා. ඔබට හම්බුනේ පටවියෙන් පවතින දෙයක් කියලා. පටවියෙන් හටගත්ත දෙයක් කියලා. පටවිය නිසා තියෙන දෙයක්. ඒකයි ඔබට පේන්නේ. මොකද ප්‍රත්‍යක්ෂයේදී හම්බෙන්නේ. ප්‍රත්‍යක්ෂේ පටවියක් හම්බෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ පටවියෙන් හම්බෙච්ච දෙයක් හම්බලා තියෙනවා. ඒ වගේම ඒ ඉත උපාදාය විග්‍රහ කරා. උපාදින්න කියලා විග්‍රහ කරන පටවිය හම්බෙන්නේ. පටවිය කියන දේ කක්කල කරිකට උපාදින්නේ. අන්න විග්‍රහ කරලා පෙන්නන බුදුරණවහන්සේ මේ විචක්ෂණයේ දුන්න ධර්මයේ මේ මේ රූපය විග්‍රහ කරපු කාරණා කොච්චර යන්න තියෙනවද අපිට විචක්ෂණියත් එක්ක. උපාදින්න කියන්නේ මොකද්ද? උපාදාය කියන්නේ මොකද්ද? එතකොට කක්කල කරකට ගතිය උපාදින්න කියන්නේ අතීත කුඩන්තයක්. ඒ කියන්නේ එතන විග්‍රහ කරලා පෙන්වන්නේ දැන් උපාදාය කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ හේතුයෙන් හටගත්ත. උපාදින්න කියනකොට කක්කල කරිගත උපාදානයෙන් හටගත්ත කියන ඒකට අතීත අතීත බවක් අතීත ප්‍රදන්තයක්. අතීත බවක් දීලා තියෙනවා. එතකොට එතන විග්‍රහ කරලා තියෙනවා කක්කල කරිගත උපාදාන හේතු කරගෙන අපට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. මේ කක්කල කරිගත ගතිය. එතකොට උපාදානයේ හේතු කරගෙන ප්‍රත්‍යක්ෂ වුණ බවයි පෙන්ලා දීලා තියෙන්නේ. ඒකපර උපාදානයේ හේතු කරගෙන ප්‍රත්‍යක්ෂ වෙච්ච බව හොයා ගන්න නම් අන්න නුවණින් විමසන්න වෙනවා මේ කක්කල කරගත ගතිය උපාදානයේ හේතුවෙන් පැනවිච්ච දෙයක් හම්බෙච්ච දෙයක් මේක ඇති වුණේ කොහොමද පටිසමුප්පාදයෙන් හොයන්න වෙනවා ඊට පස්සේ ඒ පටිසමුප්පාදයෙන් නුවණින් විමසන්න වෙනවා කොච්චර පැත්තකට මේ ධර්මයේ යොමු වෙනවද අන්න මෙන්න මේ අසනීපයක් තියෙන කෙනෙකුට ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ආහාරයෙන් ප්‍රත්‍ය උපස්ථාය කියලාකින් ප්‍රත්‍ය බෙහෙත් වලින් සුව වෙන්න හැකියාව තියෙන කෙනාට විතරයි මේ විචක්ෂණය හම්බෙන්නේ. තව කෙනෙක් හිටියොත් කොච්චර යාට ප්‍රත්‍යපත්ති දෙය ලැබුණා සුව වෙන්නේ නැත්නම් එයාට ඒක හම්බෙන්නේ එයා කැමති හැම වෙලෙම තේරෙන වැටෙන දෙයක් විතරමයි. එයාට අර මුලක් විහිදිච්ච ශ්‍රද්ධාවට යොමු වෙන්න බැරි වෙනවා. එයාට මේ බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළලා කරන කෘත්‍ය වෙන කෙනෙක් යෝනිසෝ මනසිකාරී උපද්දවලා සක්කායදිට දුරු කරන ප්‍රතිපදාවක් දෙන ධර්මයේ ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ බුදුරන් වහන්සේ කවුද කියලා හම්බෙන්නේ අන්න එකයි මුලක් නැතිව හම්බෙන්නේ. හැබැයි මුලක් ඇතිව කෙනෙකුට හම්බෙනවා නම් මෙන්න මේ දර්ශනයත් එක්ක යන ප්‍රතිපදා වෙන්නට ඕනේ. ඒ ධර්මය නිවන් මඟ පෙන්නපු ධර්මයේ සම්පූර්ණයෙන් තියෙන එකත් එක්ක අපිට මේ උඩින් පල්ලෙන් යමක් ඉගෙනගෙන නතර වෙන එකක් නෙවෙයි. මේ ධර්මයේ තුල තියෙන සම්පූර්ණයෙන්ම යෝනිසෝ මනසිකාර්ය මත පාදක වෙලා යන වැඩපිළිවෙලක්. ඉතින් යෝනිසෝ මනසිකාර්ය මත පාදක වෙලාම යන වැඩපිළිවෙල ඔස්සේ අපි යනකොට අන්න අපිට මේ මේ ධර්මයේ කියන කාරණා එක එක දේවල් ඇහෙනකොට ඒ ඇත්තටම මීපැණි වාදනයක්මයි. මීපැණි වාදනයක් කියලා කියන්නේ මේක මේ ලස්සනට චිත්‍රයක් වගේ ලස්සන චිත්‍රපටයක් වගේ තේරෙන එකක් නෙමෙයි. මීපැණි වාදනයක් බවට පත් වෙන්නේ අපට ඒ කරුණු ආධ්‍යාත්මී යෝනිසෝ මනසිකාර්ය වැඩෙන ප්‍රතිපදාවක් හම්බෙන එක. තමා තුල දියුණුවක් හම්බෙන එක මිසක් මේක තේරිලා මේ විස්තරයක් හම්බෙන එක නෙමෙයි. මේක තේරිලා මේ දැනුමක් හම්බෙන එක නෙමෙයි. ඒ ධර්මයේ තුලින් මොකද ධර්මයේ කියලා කියන්නේ වචන ටිකක් නෙමෙයි. බුදුරණවහන්සේ වචන ටිකෙන් දුන්නේ ආධ්‍යාත්මික ගොඩනැගෙන දෙයකට. වෙන වචන ටික නෙමෙයි අපි පටිසමුපාද ඉගෙන ගත්ත කියලා පංචපාස්කන්ධ ඉගෙන ගත්ත දහම් ගුණ අපට හම්බෙන්නේ නැහැ. දහම් ගුණ හම්බෙන්නේ ආධ්‍යාත්මයට. දහම් ගුණ ආධ්‍යාත්මයට හම්බෙන්නේ කොහොමද? ඒ ධර්මය අපි තුල හම්බෙනකොට. වචන ටික ලේබල් කිරීමක් එක නෙමෙයි. ආධ්‍යාත්මික වැඩිමක් එක. මෙන්න මේ ප්‍රතිපදාව අපට ධර්මයෙන් හම්බෙන්නට ඕනේ. සතිපට්ඨානය කියන්නේ අන්නේ ප්‍රතිපදාව. සතිපට්ඨාන කියන්නේ අන්නේ මගක්. අන්නේ මග විග්‍රහ කරපු දෙයක් තමයි ඒකායන වයම් වික්‍රේ මග්ගෝ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරේ සතිපට්ඨාන සූත්‍රයේදී. අවසානයේදී පැහැදිලි කරනවා ඔය විදිහට යම් කිසි කෙනෙක් කළොත් කරන විදිහක් පෙන්නවා. කරන විදිහ පෙන්වන්නේ තව කෙනෙක් හැඩල් කරන එකක් නෙමෙයි. තව කෙනෙක් මෙහෙවන එකක් නෙමෙයි. කරන විදිහ පෙන්වන්නේ ප්‍රඥාවෙන් යුක්තව කරන වැඩපිළිවෙලා. විචක්ෂණේ සීලීව කරන වැඩපිළිවෙලා. සක්කාදිට්ඨිය දුර වෙන විදියට හම්බෙන වැඩපිළිවෙලා. බුදුරන් වහන්සේට තිබ්බන්නේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා භාවනා මධ්‍යස්ථානයක් දාලා මේ හසුරවන්න එහෙම නෑ. බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරලා කුඹුරේ ගිහිල්ලා. බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරලා මේ මේ එක එක තැන්වල ගිහිල්ලා. ඒ එයාගේ ප්‍රතිපදාව දුන්නේ. දැන් අද අපට එහෙමනම් ඒවා අద్భుත දේවල් වගේ. බුදුරන් වහන්සේගේ ධර්මය අන්නේ වගේ දෙයක්. අන්නේ ධර්මයේ ඔස්සේ අපි මේ මොකද්ද කියන්නේ කියලා හොයන්න වෙන්නේ. එහෙම නැති වුණොත් පින්වතුනි අපටත් මේ අවස්ථාව අහිමි වෙනවා. අපි තුල මුල සහිතව මේ දහම කෙරෙහි ඒ කියන්නේ සැබෑම බුද්ධ කියන ඒ උත්මයාගේ අද්විතීය බවත් එක්ක ආධ්‍යාත්මික වර්ධනයෙන් අපට හම්බුනේ නැත්තම් අපට මේක අහිමි වෙලා යනවා. ඉතින් ඒ නිසා මම මේ කාරණා ටික කතා කළේ මේ අපි මේ මෙච්චර කාලයක් මේ කතා කරගෙන ඉන්නේ ඒ නිසාම බුද්ධ වචනේ තියෙන විදිහටම අපි ඉගෙන ගන්න. අපි මූලික බුද්ධ වචනේ තියෙන දේ විතරක්ම ඉගෙන ගන්න. අපේ හුදු මාන්නේ, අපේ හුදු දැනුමෙන්, අපේ හුදු තර්කයෙන් මේක විසඳ ගන්න නැතුව බුද්ධ වචනේ එක අපට මාන්නයේ තර්කයේ දැනුම ඉක්මවපු එය එය උද්දේක අයින් කරපු කුණු කෙල විදක් වගේ ඒක අපි ඉක්මවලා ඒ ධර්මයේ තුලින් අපි තුල ආධ්‍යාත්මික විචක්ෂණශීලී බව හම්බ වෙන සක්කාදිට්ඨිය ප්‍රතිපදාව හම්බ වෙන දෙයක් එක්ක යන්න. එහෙම නොවුනොත් වින්නොත් අපි කොච්චර ඉගෙන ගත්තත් ඊළඟ ජීවිතේ එකක්වත් නැහැ. ඒ දැනුමක් ඊළඟ ජීවිතේට ඇති වෙන්නේ නැහැ ඒක. දැනුමක් එන්නේ මේ ශ්‍රුතය කියන දේ හරියට ඇති කරගත්තොත්. දතාවචසා පරිත්‍යා මනෝහාරපෙක්ක දිට්ඨිය සුප්පටි විද්දායක. එහෙම නැති වුණොත් ඒක වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ කරුණ ටික අපි ඇති කරගන්නට ඕනේ. ඒක එක්ක මාර්ගය දියුණු කරගන්නට දියුණු වෙන්නට ඕනේ. එහෙම නොවුනොත් අපිත් අර අසනීපය කොච්චර බෙහෙත් ලැබුණත් නැතත් සුව වෙන්නේ නැති කෙනා බවටපත් වෙයි. ඒ විචක්ෂණශීලී බව නැතිකම. විචක්ෂණශීලී කියන්නේ නිකන් ඔහි විතරකයක් නෙවෙයි. ආධ්‍යාත්මී නුවණ වැඩෙන විදිහේ බුදුරණවහන්සේ දුන්න විග්‍රහයත් කියන්නේ ඒක. ඉතින් ඔබට සතිපට්ඨානය ගැන විග්‍රහ ගොඩාක් කළා. සති හතක් තිස්සේ විග්‍රහ කළා. ඒක වඩිය වඩා ගැනීම සඳහා ඒ ඒ තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වන විග්‍රහය පටිසමුප්පාද සම්මාදිටසුට ඊට කලින් විග්‍රහ කළා. ඒ විශාල වශයෙන් කාලයක් අරන් විග්‍රහ කළා. එතකොට මේ කරුණු ඔක්කොම ඔස්සේ අපට මේක හුදු දැනුමකින් තොරව ප්‍රායෝගික ආධ්‍යාත්මික වැඩන ප්‍රතිපදාවක් වෙන විදිහට අපි තුල එක එක්කෙනා තුල මෙතනදී මේ මම මම දන්න කෙනෙක් හිටියට කතා කරනවා නෙමෙයි මම ඒකයි ඔබට ඔබත් එක්ක කතා කරන්න කැමති. කියන්නේ අපි අපි දැනගන්නට ඕනේ අපි හැමෝම ශ්‍රාවකයෝ කියන එක. අපි කවුරු ශාස්ත්‍රවරු නෙමෙයි. අපි එක එක්කනට වරදින්න පුළුවන්. අපි මේ පඬිතකමින් මේ මේ සක්කාය දිට්ඨිය වර්ධනය කරගෙන යන්න හදන ගමනක් නෙමෙයි. අපි හැමෝටම තිබිය යුතු දේ තමයි කල්යාණ මිත්‍රයන්, කල්යාණ සහායකයන් හැටියට එකිනෙකා එකතුව එකිනෙකාගේ මතවාද වලට නොගිහින් මූලික බුද්ධ වචනේ එක මේ ලැබිච්ච අවස්ථාව තුළ අපිට ආධ්‍යාත්මය තුළ මාර්ගය හොයාගන්න වැඩ පිළිවෙල. බුදුරණවහන්සේගේ ධර්මයේ පාදක කරගෙන. ඒකයි ධර්ම සාකච්ඡා වැඩගත්. ධර්ම සාකච්ඡා දැන් ඔබ අහලා ඇති. බුදුරණවහන්සේගේ කාලේ මජ්ජේ සූත්‍රය කරන්ඩ කර අවස්ථාවේ ධර්ම සාකච්ඡාවක්. මෙන්න මේ විදිහට ධර්ම සාකච්ඡා යොමු යොමු වෙනකොට එකින් එක්කෙනාගේ අදහස් මොකද ඒ එක එක්කෙනා ඉහළයි අරය පහළයි එහෙම එකක් නැහැ. මේ අපි අපි හැමෝම එකම දෙයකට යන්නේ. අර උත්තර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ ධර්මයේ මගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ Tamanට හැකි පමණ ගන්න ඒක කියලා. ධර්මයේ දහන්නේ ගොඩකින් Tamanගේ වාදනට අවශ්‍ය දාන්න ටික අරන් එනවා. දහන්නේ ටික අරන් එනවා වගේ. එහෙනම් අපි හැමෝගෙම ශාස්ත්‍රෝය බුදුරජාණන් වහන්සේ විතරයි. එහෙනම් අපි මේ බුදුරජාණන් වහන්සේ කියපු කාරණා හොයන්නට ඕන. අපි එක එක එක්කෙනාගේ බුදු මතවලට යන්නේ නැතුව. අපි එක එක්කෙනාට කොටු වෙන්නේ නැතුව. අපි කල්යාණ මිත්‍රයන් හැටියට එකිනෙක කෙනාට උපකාර කරගෙන අපි මේ ගමන යන්න උත්සාහ කරන්න ඕන. අපට හුදු දැනුමකින් සතුටු වෙන්නේ නැතුව හුදු පුජ්‍යලනුවාදයකින් සතුටු වෙන්නේ නැතුව තමන් දන්න කෙනෙක් මම මට වැඩෙන කෙනෙක් මම මේක හොඳට දරාගත්ත කෙනෙක් මට හොඳට තේරෙන කෙනෙක් මේකෙන් සතුටු වෙන්නේ නැතුව අපි මමත්වයට පහර වදින විදිහේ ඒ ප්‍රතිපදාව උතුම් බුද්ධ වචනය තුලින් ඉස්මතු කරගන්න දක්ෂෙන්න ඕනේ. මේ සංසාර ගමනෙක් අපි හිතන්නේ අපට මේ ලැබිච්ච අවස්ථාව අසාමාන්‍ය මේ අසාමාන්‍ය වටිනාකමක් තියෙනවා. මේ වටිනාකම අපට නැති වුණොත් මේ සමාජයක හිතලා බලන්න සමාජය අන්තිට පිරිහිලා තියෙන්නේ. ආයේ මෙවැනි සමාජයකට මෙවැනි සසරකට අපි වැටෙනවා. අපි මේක දැක්කේ නැත්තම් අපට මේ සත්‍ය අවබෝධුන් නැත්තම් අපි මේ හීන තුච්ච ගාම්‍ය මෙන්න මේ සමාජයේ ගොදුරක් වෙනවා. මනුස්ස ලෝකයට ආවත්, ජීවි ලෝකයට ආවත්, බ්‍රහ්ම ලෝකෙට ගිහලා ආයාපව වෙනවා. තිරිසන් ලෝකෙට ගියම කොහොමද දුක්ඛිතයි. මෙවැනි ගමනක් යන තැනදී ජීවිතේ තව මොහොතකින් අහිමි වෙන්න ඉඩකඩ තියෙද්දී මෙවැනි භයානක සසර ගමනක් තියෙද්දී මේ ලැබිච්ච අවස්ථාව තුළ අපි එහෙනම් අපි එකිනෙක කෙනාගේ පුජ්‍යලික මතවාදයකට යන්නේ නැතුව අපි එක එක මෙච්චර කාලයක් දරාගෙන ආපු නිකන් නිකන් දැනුමකට යන්නේ නැතුව ආධ්‍යාත්මයේ දියුණු වෙන විදිහට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්නපු මේ අද්විතීය ධර්මයේ ස්වාක්ඛාත ආදී ගුණය අපි තුලින් අත්දකින්න අපි තුලින් මේ මග දියුණු වෙන්න අපි තුලින් සක්කායදිටිය ප්‍රහාණය වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ ඒ නිසා අපි ඒ සඳහා තමයි මේ සියලු දේවල් කරන්නේ ඔබත් එක්ක එකතු වෙලා ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම මේ ධර්මයේ තුල ඒ විග්‍රහ කරපු කාරණු තුල තියෙන තේරුම් ගන්න අවශ්‍ය දේ විවර නොවිචර්චය විවර කර ගැනීම සඳහා ආධ්‍යාත්මික යෝනිසෝ මනසිකාරයේ විචක්ෂණ හැකියාව ඇති කර ගැනීම සඳහා මේ ධර්මය අහන්නවා. ඉතින් ඒ නිසා කවුරුත් අපි ලැජ්ජ වෙන්න දෙයක් නෑ. ලැජ්ජ වෙන්නේ මොකද? ලැජ්ජ විය යුත්තේ අකුසලයට, ලැජ්ජ විය යුත්තේ මාන්නයට, ලැජ්ජ විය යුත්තේ බය විය යුත්තේ Taman දන්නවා කියන හිතන එකට. ලැජ්ජ විය යුත්තේ බය විය යුත්තේ අද අපි බය වෙන්නේ අපි එක පැත්තකින් පව් කරන මිනිස්සයාට දකිනවා පව් කරන මිනිස්සයා ලැජ්ජ බය නැහැ. අපිට පව් කරන්නේ ලැජ්ජ බයත් එක්ක නැති එකම නිසා තමයි. මාන්නය දන්නවා කියලා හිතන එක මේ ඔක්කොම අන්න ඒකට ලැජ්ජ බය තියෙනකොට ඒක ප්‍රකට නොවෙන්නේ. අපි තුල හැම වෙලෙම සක්කාදිට්ඨිය කැඩෙන දෙයකට යන ප්‍රතිපදාවදී ඒකට ලැජ්ජ විය යුතු නැහැ. ඒකට බය යුතු නැහැ. අපි ඒ ඒ ඒක හොඳට දැනගන්නට ඕනේ. මෙන්න මේ ප්‍රතිපදාවකට අපි යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා කිසි විදිහකින් අපි වැරද්දක් නම් ඉතින් අපි යයි වැරද්ද දැනගෙන තියාගෙන ඉන්නේ. අපි දැනගෙන හිටපු දේ වැරදි නම් අපි හිතාගෙන හිටපු දේ වැරදි නම් ඇයි තියාගෙන ඉන්නේ ඒක? ඒකට ලැජ්ජ වෙන්නට ඕන නැත්තේ. අපි ඒක කතා කරලා සාකච්ඡා කරලා ඒක වැරදි බව හම්බෙන්න කොච්චර සතුටක් වෙන්නට ඕනද? මොකද අපි වැරදි දෙයක නිදහස් වුණා. අපි දැනගත්ත දැනුම ඔස්සේ ගලපගත්ත දෙයකින් නිදහස් වුණ වැරදි කියලා හම්බෙලා. අපට ප්‍රතිපදාවක් හම් වුණා. ඒකෙන් සතුටු වෙන්නට ඕන නැත්තේ. අන්න ඒ නිසා පින්වතුනි අපි විවෘතව මේ ධර්මයේ තියෙන ඒ අපි මෙච්චර කාලයක් ඒ කතා කරපු සතිපට්ඨාන සූත්‍රයේ ඒ කරුණු පිළිබඳ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න ඉවරනකම් අපි කතා කරන්න කැමති හති දෙක තුනක් හරි. ඉතින් ඒ නිසා අදත් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ත්වන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ආරගින් සතියේ සාකච්ඡා කරේ මේ මේ සත්‍ය ගැන කියනකොට ධම්මානුපස්සනාවේ එතකොට මේ අර ඒකේ සමුදය ගැන කියද්දිත් අර නිරෝධ සත්‍ය ගැන කියද්දිත් මේ එතන අර කිව්වේ මේ අර විස්තර කරලා දෙන්නේ චක්කුන් ලෝකේ තී රූපං සාත රූපං එතේ සාතන්හය උපජ්ජති එත් නිවිසමානා නිවිසති කියලා ඒ විදිහට රූපං කියලා කියනවා ඊළඟට ඒකටම අර විඥානය සංපස්ස සංපස්සජා වේදනා ඒ වගේ හැම අර විතක්ක ਵਿਚාර අගට එන කම්ම කියනවනේ ඒක පිය රූපං සාප රූපං කියලා. එතකොට එතන ඒ දැන් චක්කු රූප වල නැතුව ඉතුරු ධර්ම දැනනත් පිය රූපං සාත රූපං කියන තැන එතන ඒ කියන්නේ සාමාන්‍ය අර්ථයකින්ද එහෙම නැත්නම් මට හිතලා මාර්ගයේදී එතන ධර්මයන් ගැන නාම රූප විඥාන ස්වභාවයේ පැනවෙන දෙයක් ලෙස නේ කියන්නේ පහුරත් එතන පැනවිලා තියෙන විදිහට දකින්න හින්දා එහෙම කියනවාද ඒතර විශේෂත්වයක් තියෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි දෙන්න සාමිනාංශ තේරුම් ගන්න. තෙරුවන් සරණයි. එතන මේ ප්‍රශ්නේ හොඳයි ඒ විදිහට අහපු එකත් සහ අපිට කල්පනා කරන්න ඒක යොමු කරගන්නත් පුළුවන් කාරණාවක්. ප්‍රිය රූප සාත රූප කියනකොට ඇත්තටම එක පැත්තකින් අපට කල්පනා කරන්න පුළුවන් කොහොමත් අපට ලෝකයේ ප්‍රිය කියනකොට අපි ඔය විග්‍රහය සම්පූර්ණයෙන් අතහැරලා දානවා. මොකද ඔය විග්‍රහය අපි අතහැරලා දාලා අපි බලමු ලෝකයේ මට්ටමේ ගන්නකොට ප්‍රිය රූපය සාත රූපය කියනකොට දැන් ඔබට හිතමු මම කතා කරන කටහඬ ඇහෙනකොට මම කියන දෙයට සතුටක් ඇති වෙනවා නම් ධර්මියත් එක්ක ඔබට මේ කටහඬම ඒ හඬම ප්‍රිය රූපයක් සාත රූපයක් කියන එක අහු වෙනවා. එතකොට එතනදී අපි සාමාන්‍යයෙන් කල්පනා කරලා බැලුවොත් අපේ කල්පනාවක් විතරනේ කන, සද්ද, විඥාන, ස්පර්ශ මේ ටික හම් වෙන එක. දැන් ලෝකේ මට්ටමට ආවට පස්සේ ඔය ඔය ක්‍රියාවලියටම තමයි ඔය ක්‍රියාවලිය නොදැකීමටම තමයි අපට මේ ඇහුණ දේ ප්‍රිය වූ ස්වභාවයක් කියන එක හම්බ වුනේ. දැන් බුදුරණවහන්සේ මෙතන පෙන්වන්නේ ඔක්කොම ටික පෙන්නනවා. ඒ කියන්නේ ඇස නැත්නම් කන සද්දය කනේ විඥානය ස්පර්ශය වේදනාව සංඥාව චේතනාව තණ්හා විතක්ක ਵਿਚාරය ඔක්කොම ටික පෙන්නනවා. දැන් ඕක ප්‍රිය වූ ස්වභාවයක් කියන එක අපේ ඔය ලෝකයේ මට්ටමින් අපට හම් වෙනකොට කල්පනාවක් විතරයි. අපිට කල්පනා කරලා ප්‍රිය මේ මනාපු සතරාසර ප්‍රිය වූ සාත වූ ස්වභාවය කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ ප්‍රත්‍යක්ෂයේදී අපට ඕවා හම්බෙලා නැහැ. ප්‍රත්‍යක්ෂයේදී හම්බෙලා නැහැ ඒ ටික. ප්‍රත්‍යක්ෂයේදී හම්බුනේ ඇහිච්ච සද්දේ ප්‍රියයි කියලා. ඊට පස්සේ අපි කල්පනා කරනවා කනට ඇහුණ සද්දේ ඊළඟට විඥානීය මේ මේ මේ කාරණා ඇහෙනකොට අපට අර ඇහිච්ච දේ ඔස්සේ ප්‍රිය වූ සාත වූ කියන එකට එච්චර හිතන්නේ නැහැ. අපි හිතන්න තේරුම් ගන්නකොට. එහෙනම් මේ ලෝකේ මට්ටමින් අපි කොච්චරක බෙදලා බලන්න ගියත් ලෝකේ මට්ටමින් කතා කරන තැනදී ඔය මේ වචන ටික වචන ටිකක් විතරයි. බුදුරණවහන්සේ එතන පෙන්නේ වචන ටිකක්. වචන ටිකක් පෙන්නේ අර්ථයකට, ප්‍රායෝගිකත්වයකදී. එතකොට එහෙනම් ඒ ප්‍රිය ප්‍රිය වූ ස්වභාවයක් නැත්නම් අපිට එක පැත්තකින් දැනුමකින් කියන්නේ අපි දැන් අහලා දේත් එක්ක එහෙනම් ওই සකස් වෙන දේ සකස් තුනේම සම්පූර්ණයෙන්ම ඒ ඇහිච්ච සද්දේ කියන්නේ કોઈ කාරණා වල හේතුප්‍රත්‍යයෙන්නේ ඒ ඒ නිසා අපට ඒ හැම එකක්ම එහෙනම් ප්‍රිය වූ ස්වභාවයෙන් කියලා හිතන්න පුළුවන් එක පැත්තකින් ලෝකේ පැත්තෙන් හිතනකොට එච්චරයි හිතන්න පුළුවන් මොකද ඒ වෙන්ව එතකොට එහෙම ගත්තොත් අපට ඇත්තටම සද්දේ විතරක් දාගන්න බෑනේ. පුතඥන මට්ටමින් අපට සද්දේ විතරයි ඔන්න සංකල්පමය රාගයක් එක්ක යන්නේ. ඊළඟට අපිට යම්කිසි මට්ටමකට මේක තේරෙනකොට ධර්මයේ සම්බන්ධයෙන් ඔය කරුණු සිදුවීම කියන කාරණාවක් තමයි ඔය කියන්නේ කන, ශබ්දේ, විඥානයේ ස්පර්ශයේ වේදනාවත්, සංඥාව, තණ්හා, විතක්ක, ਵਿਚාරේ මේක සිදුවිච්ච නිසා තමයි මේ සද්දය ඇහිලා ඇහුනේ. සද්දය කියලා කියන්නේ ඔය ඒකට සද්දය කියන්නේ. එහෙනම් සද්දය කියන කාරණාවේ ප්‍රිය බව කියනකොට ඒක ඔකගෙන් ප්‍රිය බව තමයි. එකක් එක නෙවෙයිනේ. අර මලේ සුවඳ කතන්දරේ වගේ තමයි. පංචපාස්කන්ධ වෙන් කරලා කතාව කරන්න බැහැ වගේ මලේ සුවඳත් මලේන සුවඳ, හේනවලද, දන්නේද එහෙම එකක් නැහැනේ. එතකොට ඒ යම් මට්ටමකට ධර්මයේ පිළිබඳ නුවණක් තියෙන කෙනෙකුට ඒ කාරණාව ඒ බව හම්බ වෙනවා. මේ ඇහුණා කියන කාරණාවේදී එහෙනම් ඔක්කොම පිය වූ ස්වභාවයක් එක්ක. එතකොට දැන් මේක හරියට දකින එකත් එක්ක නැත්නම් මේක හරියට හොයාගෙන යන වැඩ පිළිලත් එක්ක යනකොට මේ ලෝකයේ දැන් හැබැයි ලෝකයේ ඇහෙන දෙයක් එක්ක වෙන්නට ඕන. මොකද ලෝකයේ ඇහෙන ලෝකයේ පේන දෙයක් එක්ක වෙන්නට ඕන. නැතුව ලෝකේ හම්බෙන්නේ නැහැ නේ. හුදු විතරකයක් විතරක් කරාට. එතකොට එහෙනම් මේ පෙනීම කියන කාරණාවේදී අන්න මේ හේතුප්‍රත්‍ය ධර්මයේ කියන මේ වැඩපිළිවෙල එයාට දැක්මක් ඔස්සේ යනකොට මෙන්න මේ කාරණා නැත්තම් ඒක තණ්හාව බැසගත්තා ඒකේ තණ්හාව හටගත්ත තණ්හාව බැසගත්තා. කියන්නේ කනේ සද්දේ විඥානේ ස්පර්ශේ වේදනාවේ සංඥාවේ චේතනාවේ තණ්හාවේ විතක්ක ਵਿਚාරේ. ඔන්න ඒ කාරණාව හම්බ වෙනවා. තණ්හාව බැසගත්තා. ඒකයි හම්බුනේ. ලෝකේ හම්බුනේ අන්න ඒකට. හැබැයි මේක වෙන්ගෙන් වශයෙන් දකිනකොට හේතු ප්‍රත්‍ය වශයෙන් දකිනකොට අර ලෝකේ හම්බ වෙන ඒ කාරණාව ඉක්මන ප්‍රතිපදාවක්. අන්න සමුදය දකින තැනදී Nirodhe හම්බ වෙනවා. එතකොට Nirodhe විග්‍රහ කරන්නේ මොකද්ද? නිරුද්ධවන්නේ කොහෙද කියනවා. චක්කුම් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්න එතන තමයි නිරුද්ධවන්නේ. අන්න නිවිස මේ නිරුද්ධමානා නිරුද්ධති. එතකොට අපි දර්ශනයක් එක්ක යන කතා කරන තැනදී ලෝකයේදී සංකතේ ලක්ෂණනේ සංකතේ ලක්ෂණේ උපාද වය තිතස්සඤ්ඤ තත්ත්‍ය. ওই කරුණ ටික කියනවා තිතියඤ්ඤ තත්ත්‍ය සහ උපාදේ වය. එතකොට හට ගැනීම සහ නැතිවීම කියන කරුණු දෙක අපි මෙතන ඉඳලා කතා කරන්න ගියම එක මොහොත කියලා කතාවට යන්න ගියොත් එතන වරද දෙනවා. මොහොතවල් දෙකක් කිව්වොත් ධර්මයේ කොහොමවත් වරද දෙනවා. මොකද හේතුව අතීත අනාගත වෙනින් වශයෙන් කතා කරලා පේනවා බුදුරණවහන්සේ සංකතේ ලක්ෂණ තුන. දැන් අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි මුලින් කියපු කාරණාව. ඒ තමයි මේ ධර්මයේ තියෙන්නේ දැනුමකින් අපේ චිත්තපටියක් වගේ තේරුම් ගන්න එකක් නෙමෙයි යෝනිසෝ මනසිකාරය. එහෙනම් මේ කතා කරන හැම එකකින්ම ඒකයි අපට හම්බ විය යුත්තේ. එතකොට සංකතයේ ලක්ෂණයේදී අපට මේ පැත්තෙන් ඉඳලා බලනකොට හම්බ වෙන්නේ හටගත්ත නැති වුණා පවතින පැවැත්මෙහි වෙනස් වීමක් කියන කාරණාව. පැවැත්ම වෙනස් වීමක් අතහැරලා දාම එක එක තේරුම් ගන්න. මොකද ওই කරුණු තුනම තේරෙන්නේ දකින්න සෝතපන්නත්තේ සේකත්තේ තමයි. මුතව මේක තේරුම් ගන්න යෝනිසමනසිකාරය කරන යනකොට අපි මුල් දෙකට ඉස්සෙල්ලා තන දීලා ඒක කල්පනා කරලා බැලුවොත් මොකද අනිකලට තන දෙන්න කිව්වොත් එimhe තේරුම් ගන්න බැරි වෙනවා ඊට පස්සේ කල්පනා කරන්න මුල් දෙක තේරුම් අරගෙන ඊට පස්සේ යනකොට උපාදේ සහ වය කියනකොට හට ගැනීම සහ නැති වෙනවා කියනකොට හටගත්ත දේ ඊට නැති වුණා කියලා කතා කරොත් එහෙම එතන අවස්ථා දෙකක් එහෙනම් හටගත්ත කියන අවස්ථාවේ නැතිවීම අනාගතේ නැති වෙනවා කියන අවස්ථාවේ හට ගැනීම අතීතේ එහෙනම් ඒක නෙමෙයි සංකතේ ලක්ෂණය. බුදුරණවහන්සේ විග්‍රහ කරපු. මොකද ඒකට වෙනම විග්‍රහ කරලා පෙන්නනවා. දෙකම එකට වුණා නම් හට ගැනීමක් කතා කරන්න බෑ. ඒ දෙකම එකට වුණා නම් කොහොමද කතා කරන්නේ? හටගත්ත නැති වුණා කියනකොට හත හට ගැනීම කියනකොට නැත කියන එක දුර වෙනවනේ. සත්‍යමරි සූත්‍ර පැහැදිලි කරනවානේ. හටගත්තා කියන නැත කියන එක දුර වෙනවා. ඉතින් හටගත්තනේ. එතකොට එහෙනම් දෙකම එක මොහොත කියන වැරදි. එතකොට මොකද්ද මේ විග්‍රහය? අන්න යෝනිසු මනසික. මේක මේක අපිට තේරෙන්නේ නැහැ හැබැයි. අපි දැන් හිතන්නකොත් හිතුවොත් එහෙම හරි දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ කියලා. තේරෙන්නේ නැහැ අපට. තේරුණා නම් එයා බුදුරණවහන්සේ ධර්මය අහලා නැහැ. මොකද බුදුරණවහන්සේ දුන්නේ ඔක තේරුම් ගන්න නෙමෙයි. බුදුරණවහන්සේ ඔක දුන්නේ යෝනිසු මනසිකාරය කළ සෝතපන්න වීමේ තේරුම්. ආම්බෙන එකක් ඔය දුන්නේ. එතකොට අපිට අන්න තවත් යෝනිසු මනසිකාරය කරන්න යමු වෙනවා. මොකද සංකතේ ලක්ෂණය දකින්න සීකයා. ඒක දැක්කම සෝතපන්නයි කියනවා. එතකොට එහෙනම් අන්න යෝනිසමනසිකාර නැවත යමු වෙනවා. එතකොට අපි ඒ කරනාව බල දාලා බැලුවොත් මෙතෙන් ආයසරයක් ආර්ය සත්‍ය නෝන මේ විග්‍රහයේදී අපට මේ සමුදය අහු වෙන තැනදී සමුදය අහු වෙන තැනදී අපට වෙන්වෙන් වශයෙන් එකින් එකී ප්‍රිය සාත රූප බව හම්බ වෙනකොට කල්පනා අපි කියන්නේ දර්ශනයේදී දැක්මේදී හම්බ වෙනකොට අපට ওই විග්‍රහය මට හම්බවෙච්ච ප්‍රිය සාසනයක් කියලා විග්‍රහ කරගන්න බැරි වෙනවනේ. මොකද සමුදය හම්බ වෙනවා කියන්නේ අඥානකමට ඥානෙදි හම්බෙන්නේ සමුදය. ඉතින් ඥානෙදි හම්බෙන්නේ නුවණ නිරෝධයනේ. එතකොට සමුදය ඥානයට නුවණින් හම්බ වෙනකොට හරියටම හම්බ වෙනකොට සත්‍ය ඥානෙදි හම්බ වෙනවා. එහෙනම් ඥානෙ හම්බ වෙලා නිරෝධය. අන්න ඒක න නුවණකට හම්බ වෙන දෙයක් පමණයි. අපිට එතන ඉඳලා කියන්නේ දර්ශනයකදී දැක්මකදී එතන ඉඳලා ඒක මෙහෙමයි කියලා ඒකෙන් හතර වීමක් නැත්නම් ඒක ඒක මේ වෙන් කරලා ඒ වෙන්වීමේදී ඒක බැස ගැනීම කියන එක. ඒ දැක්මේදී සමුදේ දැක්මේදී සංකතේ සමුදේ දැක්මේදී බැස ගැනීම කියන එක කතා කරන්න බැරි වෙනවා. මොකද දැස ගැනීම කියන එක සමුදේදී ප්‍රඥා චක්කුසේට හම්බ වෙනකොට ඊට පස්සේ නෙමෙයි නිරෝධය හම්බ වෙන්නේ. ක්ෂණේක් නෙමෙයි හම්බ වෙන්නේ. ප්‍රඥාවට නෙමෙයි හම්බ වෙන්නේ. නිරෝධයෙන් නිරුද්ධමානා කියලා කතා හම්බ වෙන්නේ. නිරෝධය කියනකොට. ඒතර සමුදේ දැක්මේ ප්‍රායෝගිකව සංකතයේ ලක්ෂණය එක්ක දකිනකොට ඊළඟට ඒ දැක්මත් එක්ක එහෙනම් නිරුද්ධමානා නිරුද්ධති කියන කාරණාව. හැබැයි ප්‍රඥාවට නුවණට අන්න තේරුම් ගන්න පුළුවන් අර කලින් කියපු විදිහට ඇහුණා කියනකොට ඇහුනේ මේ සමුදයක්. ඇහුණා කියන්නේ සමුදයක්. අපට ඇහිකදී ප්‍රියයි. සමුදයක් ප්‍රිය වුණේ. සමුදයක් ප්‍රිය වුණ සමුදයක බැසගත්තා. කුමද්ද සමුදේ? චක්කුම් ලෝකේ, රූපං සෝතං ලෝකේ, සද්ධා ලෝකේ, සෝත විඥාන ලෝකේ, සෝත සම්පස්ස ලෝකේ, හොද සම්පස්සජා වේදනාලෝකේ රූප සද්ද සංඥාලෝකේ සද්ද සංචේතනාලෝකේ සද්ද තණ්හාලෝකේ සද්ද විචාර විතක්කලෝකේ සද්ද විචාරලෝකේ ඉතින් ඒක ප්‍රිය වෙලා බැස අරගෙන ඒ නිසා හම්බෙලා දැන් එතකොට එතනදී අපට හම්බ වුණා ඒ නුවණට නුවණට හම්බ වුණා හැබැයි දැක්මට නෙමෙයි නුවණට මොකද දැක්මට හම්බ වුණා නම් දකිනකොට මේ විග්‍රහයත් එක්ක එතනදී අපට එහෙනම් නුවණ හම්බවීමේදී දැක්ම හම්බෙන්නේ. නුවණ හම්බවීමේදී දැක්ම හම්බෙනකොට දැක්ම හම්බවීමේදී නිරුජ්ජමානා නිරුජ්ජති වෙනවා. එතකොට අරක පනව ගන්න බැරි වෙනවා. ප්‍රතිපදාව කෙලින්ම නිවීම කරා තියෙන්නේ. එහෙනම් නුවණට හම්බවීම කියන එක කොච්චර සියුම්ද? කොච්චර මේ කියන්නේ අපිට මේ අපේ වෙන වචන වලින් විග්‍රහ කරගන්න බැරි වෙන විදිහට කොච්චර අර්ථවත්ද? එහෙනම් අපට ඔය ඒ විදිහට අපි කල්පනා කරනකොට අපට කොච්චර එහෙනම් ඒ කල්පනාවත් එක්ක යෝනිසෝ මනසිකාරය කියන කාරණාව ආධ්‍යාත්ම දියුණුවනවා. ඒ දියුණුවීම තමයි යන්න ධර්මයේ හරියට ඇහිලා තියෙනවා. ඒකයි අපි ඒකයි ওই විදිහට කල්පනා කරන්නේ. ඉතින් කල්පනා කරන්නේ ධර්මයේ ඇහෙන තැනදී හම්බෙලා තියෙන යෝනිසෝ මනසිකාරය ගන්න අපට සේකත්වයට නොලැබී අපි තුල ඇහි සේකත්වයේ පිණිස දුන්න ධර්මය තේරෙනවා නම් අපි ධර්මය හරියට අහලා නැහැ. ඒක හරියට අර ලෙඩේ සුව බෙහෙත් ලැබුණත් නොලැබුණත් ලෙඩේ සුව වෙන්නේ නැති කෙනා වගේ. අපට සේකත්වය සඳහා යොමු වීමට අවශ්‍ය ධර්මය ඇහෙන තැනදී අන්න හම්බුණා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදා විචක්ෂණය කියන්නේ. අන්න ඒ කරා යමු වෙනවා. එතනදී ආට බුදුරජාණන් වහන්සේ පෙන්නපු කෘත්‍ය, ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ කෘත්‍ය තමයි සක්කායදිට්ඨිය නැත්නම් නිවන් මාර්ග විශ්මතු කරන එක. ඒක සිදු වෙච්ච නිසා එතනදී ඒ ධහම හම්බ වෙනවා. ඒකයි මේ ධර්මයට වෙන අලුත් විග්‍රහයක් අපට යන්න බැරි. අලුත් විග්‍රහයක් ඔස්සේ මොනවා හෝ විග්‍රහයක් වශයෙන්. දැන් මම අර කලිනුත් පැහැදිලි කරේ පංචපාස්කන්ධේ රූපේ විග්‍රහ කරනකොට අපි ඒ රූපයට විවිධ රූප චක්කු රූප සෝත රූප බුදුරන් වහන්සේ සූත්‍රයත් එක්ක එහෙම කතා කරලා නැහැ. බුදුරන් වහන්සේ කතා කරන්නේ චතුර් චත්තාරච්ච මහ පුල චතුර්ණච්ච මහ බුදා උපාදාය රූපං. බුදුරන් වහන්සේ එතන කක්කල කරගත ගති ඉච්චරයි. අපිට මේ විෂයක් අපිට මේ දැනුමක් දුන්නේ නැහැ. අපිට මේ ලෝකේ දැනුමක් විෂයක් බෙදලා දෙන්න නෙමෙයි බුදුරන් වහන්සේ. යෝනිසෝ මනසිකාරයේ විචක්ෂණයේ මේ සක්කාය දිට්ඨිය දුරු වීමක් නිවන් මාර්ගයක් වෙන්නේ හසර දුකින් එතර වීමක් වෙන්නේ. දැනුමක් ඉගෙනගෙන දැනුම හරි කියලා තේරුම් ගන්න දුන්නා නෙමෙයි. දැනුම තේරුම් අරගෙන ඊට පස්සේ කරනවා නෙමෙයි. ඉතින් දැනුම දින ඔක්කොම කරන්න දෙපේ වෙන. මේ දැනුමයි මේ මාර්ගයයි මේක නිරවුල් වෙන ප්‍රතිපදාවක්. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි යෝනිසු මනසිකාරයෙන් ධර්මයේ තේරුම් ගන්න කල්පනා කරන්න ඕනේ. ඒ ධර්මයේ ඒ තියෙන ආකාරයට තවදුරටත් ඒ තේරුම් ගැනීම සඳහා නැවත නැවත අපි ඒක යෝනිසෝ මනසිකාර උත්පාදයක් බවට මේ ධර්ම ශ්‍රවණයේ සාකච්ඡාව ඇති කරගන්න ඕන. තේරුම් ගන්න. වාසේ දැන් පැහැදිලි කර මේ විද්‍යාව දැන් මේකේ ප්‍රශ්නේට සාමාන්‍යයෙන් දැන් දැන් අපි ද රූපයේ පිළිසින දකින්න වෙන අවස්ථාවලට වාසේ දැන් පැහැදිලි කරන්නේ ඒ විදිහට ඒකට සාමාන්‍යයෙන් දැන් අපි රූපය ගැන ගොඩාක් මේ ඉගෙනගෙන තියෙනවා දැන් රූපය මේ 28 ආකාරයක රූපයක් තියෙනවා කියන්නේ ඒ විදිහට දැන් රූපය ගැන ගොඩාක් හදාලා තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් ඒ වගේ හැදෑරීම් අවශ්‍ය නැද්ද කියන එක මට ප්‍රශ්නයක් වුණා සාමාන්‍යයෙන්. මට පුද්ගලික ප්‍රශ්නයක් එහාවේ මොකද දැන් අපි ගොඩාක් දේවල් හදාarලා තියෙනවා විතර ඒක ඒ වගේ දේවල් ගලපලා අපි බලන්න ගියාම දැන් වහන්සේ දැන් ඔය පැහැදිලි කළ විදිහට ගැළපෙන්නේ නැති කමක් වගේ මට දැනෙනවා ඒක පොඩ්ඩක් එහෙම හිතන එක හරිද වැරදිද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න තේරුම් තේරුම් සරණයි මේ ලෝකේ භෞතික විද්‍යාව වැරදි නෑ මොකද හේතුව භෞතික විද්‍යාව වැරදි නම් අපිට කවදාවත් මේ මේ මේ තාක්ෂණය හම්බෙලා අපිට මේක කියන්නේ මේ කතා කරන එක වෙන්නේ නැහැ. දැන් ඔයාලා රටේ ඉඳලා මම මෙහි ඉඳලා මේ මේ කතා කරන ඒවා තියෙන්නේ මේ ඇත්තක්. මේ ඇත්ත වැඩපිළිවෙලක්. මේ භෞතික විද්‍යාව දිනුවක්. ඒ කියන්නේ භෞතික විද්‍යාව කියන්නේ මේ ලෝකයේ ඇති බව හම්බෙච්ච කාරණාව යම් විග්‍රහයකින් යම් විදියට දැන් පයිතගරස්ලා ඇල්බර්ට් අයින්ස්ටයින් කොච්චර විදියට කල්පනා කළා මේ හොයාගත්තේ. එතකොට මේ න්‍යායවල ඔස්සේ හම්බෙච්ච ලොකු දියුණුවක්, ලොකු ඇත්තක්. මේ ඔක්කොම වෙයි ලෝකේ. ලෝකයේ ඇති දේ කොච්චර විග්‍රහ කරලා කොයි විදිහට හමුණත් ඒක ලෝකේ. ලෝකේ හම්බෙච්ච දේ කොච්චර පැනෙවුවත් ඒ ඔක්කොම ලෝකේ. ලෝකයේ තියෙන දේ මොන විදිහට හම්බුණත් ඒ ඔක්කොම ලෝකේ. හැබැයි මේ ලෝකයේදී ලෝකයේ සඳහා ලබා ගන්න පුළුවන් සියලු පහසු ලබා ගන්න පුළුවන් ඒ වගේම ලෝකයේ තියෙන වැරදි දෘෂ්ටිය නැත්නම් ලෝකයේ කාමයන් සංකල්පයක් කාමයේ සංකල්පයක් කාමයේ ඔසියන එක වැරදි ඒක අයින් කරලා ඒ ලෝකයේ තුලම ප්‍රණිතිත කර යන්න පුළුවන් රූප අරූප සමාධි කරා. ඒ ඔක්කොම ලෝකේ. ලෝකේ සියුම් කර කර යන්න පුළුවන්. ලෝකයේදී කොච්චර විග්‍රහ වුණත් ඒක ලෝකේ පුතජන මට්ටමට හම්බ වෙච්ච ලෝකේ විග්‍රහයක්. බුදුරයන් වහන්සේගේ ධර්මයේ ලෝකෝත්තරයි. ලෝකෙන් ඈතර වන විග්‍රහයක්. ලෝකෙන් ඈතර වන විග්‍රහය ලෝකයේ තියෙන දේ කොච්චර බෙදුවත් ඒක ලෝකෙමයි. ඈතර වන විග්‍රහය ඇතුළට එන්නට ඕනේ. පිටත කොච්චර හමුණත් වැඩන්නේ. ඇතුළට එන්නට ඕනේ. ඒකයි විචක්ෂණය කියන්නේ. වින දෙයක් දෙන්නේ මාර්ගයේදී. විචක්ෂණය. ලෝකයේදී කොච්චර බෙදලා හමුණත් ඒකට විචක්ෂණයක් නැහැ දැනුමක්. අන්න ඇතුළට එන්න ඕන එක. ඒ ඇතුළට එන විග්‍රහය හම්බෙන්නට ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇතුළට එන විග්‍රහයක්. ඊතර වෙන විග්‍රහයක් පෙන්වන්නේ. ලෝකේ පනවච්ච දේශන වැරද්දක් පෙන්වන්නේ. පනෝපදේ කොච්චර විග්‍රහ වුණත් පනෝපදේ විග්‍රහ කරන්නේ. හම්බෙච්ච දේ විග්‍රහ කරන්නේ. හැබැයි ඒක වැරදි නෑ. ඒක ලෝකේ. ඒක හම්බුණා කියලා ඊතර වෙන්නේ නෑ. ඒක හම්බුනම ලෝකේ යම් විග්‍රහයක් හම්බෙයි. නමුත් ඊතර වීම හම්බෙන්නට නම් අනිවාර්යෙන් අපට ඊතර වෙන ප්‍රතිපදාව ආධ්‍යාත්මින් හම්බෙන්නට ඕන. ඉතින් ඒ නිසා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේලා සුනීත සෝපා කළා කිසිදු දැනුමක් නැහැ. දැනුමක් ජීවිතේ මෙහාට එන්නේ නැහැ. මරණයට පස්සේ ඒක මෙහාට එන්නේ නැහැ. කලාතුරකින් කෙනෙකුට ওই මතක මතකයාවල දෙනවා. එහෙම එකක් සාමාන්‍ය සසරේදී එහෙම වෙන්නේ නැහැ. හැබැයි වැඩි දියුණු කර ප්‍රඥාව වෙනවා. ප්‍රඥාව අර සුත සෝතන සුත තියෙන්නේ. ඒ ප්‍රඥාව කියන්නේ මතකයේ ශක්තිය නෙමෙයි. ආධ්‍යාත්ම වැඩි වීම. එතකොට චුල්ලපන්තක සන්නාසි කිසිද මතක පද හතරක ගාතාවක් මතක නැහැ. පද හතර ගාතාව ලෝකයේ ඇහෙන වචන ටික. මතක නැහැ. නමුත් රහත් වුණා. ආධ්‍යාත්ම ජීවු කරගෙන ආ වැඩපිළිවෙලක් තිබ්බා. මේ වෙන වෙන දෙයක් කරන් එන්නේ ගන්න නෙමෙයි. කොච්චර මේ විශාල දැනුමක් තිබුණත් මොන විග්‍රහයක් තිබුණත් ඊතරවන විදිහේ විග්‍රහය හම්බුනේ නැත්තම් ලැබිච්ච දේ කොච්චර විග්‍රහ ලැබුණත් ඊතරවන විග්‍රහය බුදු කෙනෙක් පහළ වෙන්නෙම භෞතිකත්වය හෝ මානසිකත්වය විග්‍රහ කරන්න නෙමෙයි. ඒ විග්‍රහ කරපු අය හිටියා. ඒ විග්‍රහ කරපු විග්‍රහ කිරීම වැරදි නෑ. ඒ විග්‍රහ කරපු විග්‍රහ කිරීම ලෝකේ. හැබැයි බුදුරණවහන්සේ පෙන්වුවේ ඊතරවන විදිහේ විග්‍රහයක් දැනුමක් දුන්නේ නෑ. දැනුමකින් සතුට වෙන්න දුන්නේ නෑ. බුදුරණවහන්සේ දුන්නේ විචක්ෂණෙන් ආධ්‍යාත්මික යෝනිසමනසිකාර වැඩෙන වැඩපිළිවෙල. මෙන්න මේ කාරණාව අපි තුල ඇති වෙන්නට ඕනේ. ඉතින් එහෙනම් බලන්න කල්පනා කරලා අපි අපි අපි හැම වෙලෙම බලන්න ඕනේ මධ්‍යස්ථ බලන්නට ඕනේ. අපි බලන්න ප්‍රතිපදාව එක්ක. අපි බලන්න ඕනේ බුද්ධ වචනේ එක්ක මූලික බුද්ධ වචනේ එක්ක. අපි බලන්නට ඕනේ මේ ධර්මයේ වෙන වෙන වෙන දේවල් ඔස්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරන් වහන්සේ විතරයි. වෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ නෙමෙයි. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ නෙවෙයි නම් අනික කිසි කෙනෙක්ගෙන් කතා කරන්න දෙයක් නැහැනේ. බුදුරන් වහන්සේ විතරයි ශාස්ත්‍රඥ වහන්සේ. එහෙනම් බුදුරන් වහන්සේ පෙන්නපු විග්‍රහය ඔස්සේ අපි බලන්නට ඕනේ. ඒකෙදි අපි බලන්න ඕනේ මූලික කරපු විග්‍රහයත් එක්ක. ඒකෙදි බලන්න ඕනේ බුදු බුදු කෙනෙක් දැන් අපට බුදු බුදුරන් වහන්සේගේ හම්බෙච්ච දේ තුල බලන්න ඕනේ කොහොමද හම්බ වුනේ? අපි මෙන්න මේ විග්‍රහය එක්ක ගිහිල්ලා අපි ආධ්‍යාත්මික වැඩෙන වැඩපිළිවෙලක් බලන්න ඕනේ. අපිට දැනුමක් නෙමෙයි අවශ්‍ය. අපි දැන් දන්නවා කියලා දැන් මම මේ ඔක්කොම දන්නවා කියලා දැනුමක් ඇති කරගන්න නෙමෙයි අවශ්‍ය. අපි දැන් මේවා දැනගෙන දැන් මෙහිම මෙහිම ඉන්නවා. ඒක නෙමෙයි. එතනින් බලන්න ඕනේ අපේ මට ප්‍රායෝගික සක්කායදිට පහරක් වදිනවද කියලා. අපි බලන්න ඕනේ මට ආධ්‍යාත්මික දියුණුවක් වෙනවද? දැනුමකින් ආවා කියලා කියන්නේ නෑ. බලන්නට සූත්‍රයේ බුද්ධ වචනේම යහනවා කියන්නේ. බුද්ධ වචනේම අහන්නේ. මෙතන පැහැදිලි කරන මුල මැද අග පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත බුද්ධ වචනේ මහාන කෙනාටත් විචක්ෂණ හැකියාව නැත්නම් අර කොච්චර බෙහෙත් ලැබුණත් සුව වෙන්නේ නැති කෙනා වගේ කියනවා. එහෙනම් අපට ਵਿਚාරශීලී බුද්ධිය මේ තර්කය නෙමෙයි මේ විචක්ෂණයයි තර්කයයි දෙක. තර්කය කියන්නේ Taman දන්න දේට ගලපන එක. විචක්ෂණය කියන්නේ Taman පැත්ත වැරදි කියලා හම්බෙන එක. අපි දැනුමකින් ගොඩනගා ගන්නේ මොකද්ද? දැනුම දැන් Tamanගේ. Tamanගේ දැනුමට වැරදි දේ හම්බෙනකොට ඒකට තර්ක කරනවා. ඒකට තරකින් යන්න හදනවා. ඒක තරකය බුදුරණවහන්සේ ධර්මයේ අතක්කාවචරයි. දැනුමක් ඔස්සේ දැනුම පාදක කරගෙන තමන් හරි කරගන්න කරන තරකයක් නෙමෙයි මේ ධර්මයේ කියන්නේ. අතක්කාවචර ධර්මයක්. විචක්ෂණය කියලා කියන්නේ හැම වෙලෙම තමන්ගේ ගත්ත හැම දෙයක්ම වැරදි කියලා හම්බෙන එක. තමන් ගත්ත දේ හරි කරගන්න කල්පනාව නෙමෙයි. තමන් ගත්ත දේ වැරදි බව හම්බ වෙමින් සිදුවෙන කල්පනාවයි විචක්ෂණය කියන්නේ. ඒකයි සක්කාදිට්ඨිය පහරක් වදින්නේ ඒකෙදි. ඒකයි යෝනිසුමනසිකාරයේ අරුණ උදා වුණා කියන්නේ. හරියට යෝනිසුමනසිකාරය කියන්නේ කෙනෙකුට හම්බුණා නම් එයා සෝතාපන්න වෙනවමයි. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ සංවිතනිකයි සූත්‍රයෙන්. අරුණ උදා වෙනවා කියන්නේ යෝනිසුමනසිකාරය හම්බුණා. අරුණ උදා වුණා නම් සූර්යාලෝකයේ උදා වෙනවා. යෝනිසුමනසිකාරය හම්බුණා නම් සෝතාපන්න වෙනවා. එහෙමනම් මේ යෝනිසුමනසිකාරය හම් වෙනවා කියන්නේ තමන්ගේ පැත්තට පහර වදින විදිහ කල්පනාවක් හම් වෙන්නට ඕනේ. Taman දාන දැනුම හරි කරගන්න තරකයක් නෙමෙයි. අපි ගොඩාක් දැනුම් ඉගෙනගෙන ඒකට තරක කර කර කර කර තමන් පැත්ත හරි කරගන්න කොච්චර දඟලුවත් ඒක තරකයක්මයි. තමන්ගේ පැත්තට පහරක් වදින විදිහේ දෙයක් හම්බුණා නම් එයා අනිවාර්යෙන් සෝතාපන්නක් වෙනවා. ඒක බුද්ධ වචනේ පෙන්වලා දීලා තියෙනවා. එහෙනම් මේ යෝනිසු මනසිකාරී උත්පාදේ විචක්ෂණේ උත්පාදේ කරගන්නවා කියන්නේ කොච්චර මාල් වැඩක්ද? එච්චරට මේ ධර්මයේ කෙනෙක් අපි යොමු කරගන්න විශාල හැකියාවක් තියෙනට ඕනේ. ඒක අර උදාහරණවලින් පෙන්වන්නේ. අපට අපි දන්නවා අපට තේරෙනවා අපට මේ ලෝකයේ ගැළපෙන විග්‍රහ කොච්චර ලැබුණත් ඒ සියලු දෙයක්ම ලෝකයේ ඇති දේවල් තුල විග්‍රහයක් පමණයි. අර රූපේ විග්‍රහය බලන්න. හතර මහා දා හතර මහා ධාතු උපාදානයි. උපාදාය කියන්නේ එකක්, උපාදින්න කියන්නේ තව එකක්. ඇයි අපි මේ එක ඇයි අපි මේක හරියට අහන්නේ නැත්තේ? ඇයි අපි හරියට ඇයි බුදුරණවහන්සේ කිව්ව අඩුද? ඇයි බුදුරණවහන්සේ කව මදිද? ඇයි බුදුරණවහන්සේට එච්චර තේරෙන්නේ නැද්ද? බලන්න අපි හොඳට කල්පනා කරලා. මම අර කියපු උදාහරණයෙන් බලන්න. අඹ කියන් අඹ ගේන්න කියද අප අඹ ගෙනාවත් කොච්චර වැරදිද? මේ පුංචි දෙයකින් මේ මේ මේ භාෂාවකින් දුන්නේ අර්ථය. මේ අර්ථය දුන්න විග්‍රහයක් තියෙනවා. අපි මේ ලොකුවට අල්ලගෙන මොන දේ කතා කරත් වැඩක් නැහැ. අපි මේ කතාවක් විතරයි. අපි මේ දැනුමක් විතරයි. හැබැයි මේ දැනුම හරි ලෝකයට හරි ඊතර වෙන මාර්ගය හම්බෙන්නේ නැහැ. ඊතර වෙන මාර්ගය අපි තුලින් හම්බෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා හොඳට බලන්න කල්පනා කරලා අපි තම තමන් ඒකයි මේ මම මම කතා කරන දෙයක් එක නෙමෙයි මේ ධර්මයට යොමු වෙලා බලන්නට ඕනේ. මේ ධර්මයේ තුන මොකද්ද විග්‍රහ වෙන්නේ කියලා. ධර්මයේ තුන කතා වෙන්නේ මොකද්ද? අපට අතීතයේ ඉඳලා මෙහිම ආව අතීත කට්ටිය මෙහිම කිව්ව. අදාළ නැහැ. අපේ සාසුන් වහන්සේ අතීතයව කට්ටිය නෙමෙයි. අපි සාස්ත්‍රඥ වාසික කවුද කියලා හොයාගන්න ඕනේ ඉස්සල්ලා. අපි හොයන්නේ බුදුරන් වහන්සේ කවුද කියලා. අර සුනිත සෝපාග ඊළඟට රජ්ජුමාන ඔය කී දෙනෙක් කියන්නේ කිසි දෙයක් දන්නේ නැති අය. ඒ කට්ටිය බලන්න ශ්‍රද්ධාව ඇති වුණා ප්‍රතිපදාවෙන්. මෙන්න මේ ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. අර විශාල සත්‍ය කළ වගේ විශාල තර්කයකින් දැනුමකින් යන එකකට නෙමෙයි. ප්‍රතිපදාවක් එක හම්බෙන්න ඕනේ. අන්න ඒ ආධ්‍යාත්ම වෙන දෙයක් අපට හම්බෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මොන දේවල් මෙහෙක තියෙනවා මෙහෙම මේක තියෙනවා මෙහෙම මෙහෙම මෙහෙමාව මෙහෙම වැඩක් නෑ අපි ඔය ඕකට නෙමෙයි අපි මේ බුදු බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ආධ්‍යාත්මික වර්ධනයකට. අන්න ඒ සඳහා අවශ්‍ය දේ තාම තියෙනවා. අපි ඒකට යමුනොත් අපට නිවන් මඟ ඇති කරගන්න පුළුවන්. ත්‍රිවස් සරණයි. එංගල් ස්වාමීන් වහන්සේ කිව්ව මේ මගේ මගේ තර්කයක් විතරයි නික. එංගල් ස්වාමීන් වහන්සේ කිව්වා දැන් චූලපන්ත කළා. ඒක චූලපන්ත ස්වාමීන් වහන්සේ ඒක සෝපාකල් ඒක අඟුලි අඟුලි මාලක් කියන නම දැන් ඒගොල්ලන් ගාවට <clears throat> ශාස්ත්‍රෝන් වහන්සේ දුර ගෙවලා ලක්ෂ ගාණක් දුර කුමක්ම ගෙවලා ධර්මයේ කියලා දෙන්නේ ගියේ ඒගොල්ලෝ මම හිතන තරමට නම් ඒගොල්ලෝ සමාජයට බෝධිපාක්ෂික ධර්ම වලින් 30ක් 31ක්ම වඩපු කට්ටිය වෙන්න පුළුවන්. ඒ ඒගොල්ලන්ට ධර්මයේ පැය භාගයක් කියනකොට රැ එළි වෙනකොට අර මැටි හලේ හිටපු ස්වාමීන් වහන්සේට. මෙන්න සෝ රහත් වුණා. ඉතින් මම හිතනවා මේ ඒ බුදුහාමුදුරුවේ ඒ දසවනස් කිව්ව චුල්ලපන්ත ස්වාමීන් වහන්සේලා සුරිසෝපා කළා. මම හිතනවා මේ අපිට වැඩිය අධි විශාල ප්‍රමාණයක් ධර්මය අවබෝධ කරගත්ත කට්ටිය කියලා. ඒ කියන්නේ දැන් පුජ්ජංග වට්ටමින් ගත්තොත් මම හිතනවා 31ක්ම 37න් 31ක්ම අවබෝධ කරගත්ත කට්ටිය වෙන්න පුළුවන් කියලා. නැතුව කිසි දෙයක් නොදන්න කට්ටිය කියලා මම නම් අදහස්ට මෛත්‍රී කරන්නේ නැහැ. අපි දැන් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ අපි චුල්ලපත්ත සමුදුරගේ ධර්මයත් එක එකත් සෝපාක් සමුදුරට කියව එකයි ඔක්කොම එකතු කරලා අපි දැන් කොක්ටේල් එකක් හදලා අපි දැන් මේ ධර්මය අවබෝධ කරගන්න හදනවා කියලා මට පෙලක් වෙලාවට ඇත්තටම මේ මේ හිතෙනවා කි මම මං හිතන එක වැරදිද පුළුවන් මොකද මම එච්චර ස්වාමීන් වහන්සේලා මම ධර්මය දන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ නිසා මම හිතනවා බුදුහාම ශාස්ත්‍රුන් වහන්සේ කෝටි ගණන් කර යුදුන් වල යන්නේ ඒ ඒ ආගුල්ලන්ගේ ධර්ම මට්ටම අවබෝධ කරගෙන ඉතුරු චුට්ටක් දීලා සහත් කරන නැත්නම් අපි සමාජයෙන් හැම එක්කෙනාටම ඒක අවබෝධ වෙන්නේ නැහැ නේද? ඒකට එහෙමයි කියලා මට හිතෙන ස්වාමීන් වහන්සේ වංශන්නේ. තෙරුවන් සරණයි. නෑ මම ඇත්තම සතුටු නොයුරුත්ව ප්‍රශ්න අහපු එකට. හැබැයි ඉතින් ඔබතුමා කියන විදිහට බුදුරන් වහන්සේ එන්න කලින් ඒ අය මාර්ගඵල ලැබලා. ඒ බෝධිපාක්ෂික ධර්ම එකක් හරි වැඩිලා තියෙනවා නම්, يعني බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විග්‍රහය බුදුරන් වහන්සේ පෙන්නනවා. ඔජ්ජංග බෝධිපාක්ෂික ධර්ම ඒකේනා අනිවාර්යෙන් සේකත්වයට පැමිණිලා. ඒ කියන්නේ සෝතාපන්න වෙලා. එතකොට එහෙනම් ඔබතුමා කියන විදිහට ඒ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේලා ඒ කට්ටිය සෝතාපන්න වෙලා රහත් වීම සඳහා බුදුරන් වහන්සේගේ ධර්මයක් අවශ්‍යලා තියෙනවා. මොකද ඒ බෝධිපාක්ෂික ධර්ම, බොජ්ජංග ධර්ම ඇති වෙන්නේ සේකත්වයේදී. අපි මේ කතා කරන වචන ටිකක් විතරක් නෙමෙයි බෝධිපාක්ෂික ධර්ම, බොජ්ජංග කියන එක. එතකොට මොකද මේ විග්‍රහය, ඒ ධර්මයේ පැහැදිලි කරලා දෙන විග්‍රහය මේ ඇස දන්නකොට දකිනකොට මේ බෝධිපාක්ෂි ධර්ම ඇති වෙන හැටි හතිපට්ඨානිය වැඩෙන හැටි මේ සියලු දේ බුදුරණවහන්සේ දේශනාවේ විග්‍රහ කරලා පෙන්නනවා මොකද අපි ඔය හැම දෙයක්ම විග්‍රහයට යායුත්තේ බුදුරණවහන්සේ පෙන්නපු දෙයත් එක්කනේ. එතකොට එහෙනම් බෝධිපාක්ෂික ධර්ම කොටසක්, ඒ කියන්නේ කොටසක් නේ එකක් කියලා කිව්වත් ඇති. එකක් කරවල නම් ආයි බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. එයාට මේ ඉතින් හැ කරගන්න. මොකද ඒක වෙලා නම් ඇස් ඒක වෙලා. එයා තනියම කරගෙන යනවා. හැබැයි ඒකයි අපි මේ දැනුමක් විතරයි මේ ලෝක අපි මේ ධර්මයේ ගැන දන්නේ. එක විෂයක් විතරයි අපි දන්නේ. අපි මේ ප්‍රායෝගිකත්වය කියන කාරණා අපට හම්බෙලා නැහැ. අපි මේ විෂය කියන කාරණාව වචන ටිකෙන් විතරක් මේක තේරුම් ගන්න නිසා බලන්න ඕනේ මේකේ මේ මොකද්ද විග්‍රහ කරලා තියෙන්නේ කියලා. චොල්ලපන්තක ස්වාමීන් වහන්සේලා සුනීත සෝපාකල අතීත සංසාරේ දිනු කරගෙන ආවම චින්තන ශක්තියක් තියෙනවා. විචක්ෂණා. හැබැයි බෝධිපල් ධර්ම වැඩිලා නැහැ. බෝධිපල් ධර්ම වැඩිලා නම් ආයේ බුදුරුගේ ධර්මය ඕන්නේ නැහැ. එයාලා තනියම අවබෝධ කරගන්නවා. මොකද මේ ඒ කරුණ ටිකේ නිසා බුදුරු බුදුරු ලෝකෙ පහළ වෙන්නේ. හැබැයි අර විචක්ෂණ සීරි හැකියාව හතර පුරුදු කරගෙන ආවා. දැනුමක් කිසි දෙයක් නෙමෙයි. ඒ හැකියාව තිබ්බා. ඒ නිසා ඒ හැකියාවට අදාළ කාරණාව කියලා දුන්නා. ඒ හැකියාවෙන් අන්න ඒ අය ධර්මයේ දැක්කා. එතනදි තමයි බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. දැන් ඔය කියන ක්‍රමයට බුදුර අවශ්‍ය වෙන්නේ නැහැ එහෙනම්. බෝධිපාක්ෂික ධර්ම දිනු කරගන්න. මොකද බෝධි ඊළඟ බෝධිපාක්ෂික ධර්ම දිනු වුණා කියලා එහෙනම් ඊට පස්සේ ඒක ඇති වෙච්චම ඊළඟට බුදුරු බුදු කෙනෙක් හම්බ වෙනකම් ඉන්න ඕනේ හපව උතනින් එහා යන්න. ඒ හොඳට බලන්න බෝධිපාක්ෂික ධර්ම මේ කරුණු අධ්‍යයනය කළා මොකමද තියෙන්නේ විග්‍රහය කියලා. අපිට හිතන එකකින් ඒක කල්පනා කරලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා එකදු බෝධිපාක්ෂික ධර්මයක් හරි ඒ ඒ අයත් ඒ කියන්නේ ධර්මයේ අවබෝධ කර ගැනීම බුදු කෙනෙක්ගේ වචනයක් අදම අපි සාරිපුත්‍රයන් අරකට ඔක්කොම අතහරිනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඒත් අතහරින බෝධිසත්වයන්ට බුදුරන් වහන්සේත් අතහරිනකොට බෝධිසත්වයන්ට බෝධි සම්බුද්ධත්වයට පත් වෙනකම් බෝධිපක්ෂයන් මැරුන්නේ නැහැ බෝධිසත්වයන්ට හැබැයි ඒ එය එය එය වඩා එය හඳහා අවශ්‍ය හැකියාව උපරිමයෙන් හැල තිබුණා ඊට පස්සේ සම්බුද්ධි මූලයේ තමයි බෝධිපක්ෂ ධර්ම හම්බෙන්නේ බුදුරන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට බෝධිපාක්ෂි ධර්ම හම්බෙන්නේ මේ අස්සජි ස්වාමීන් වහන්සේගෙන් බණපදේ අහනකොට ඒක මේ අර නිකන් මේ පුජ්‍යලියක් ඇති කරගෙන දාගන්න ඇතුළට දාගන්න දෙයක් නෙමෙයි. මේක ආධ්‍යාත්මයේ වර්ධනයක්. ඒ නිසා මේ ධර්මයේ පිළිබඳව තව හොඳට අධ්‍යයනය කරන්න. මොකද්ද මේ ධර්මයේ තියෙන්නේ කියලා. එහෙම නොවුනොත් අපට මේක දැනුමක් විතරයි හොඳ. තෙරුවන් සරණයි. අපේ හඳන්නේ මේ පොඩි ගැටලුවකට කතා කරලා හඳන්නේ දැන් අපි සමුදේ වය ධම්මානුපස්සී විහෙරති විදිහට අපේ හඳන්නේ අපි විදර්ශනාව කරනකොට ඒ විදර්ශනාව මුතුමත්ේ ඥානය පහළ වෙන්නේ අපේ හඳන්නේ මේ නිරෝධ ධර්මයක් විදිහට නේද කියන මේ එක අපේ හඳ. ඒ කියන්නේ සමුදය නැවතත් සමුදය තුළටම සමුදය ඥාන ගෝචරව දකින්නවද කියන එක අපේ හඳන්නේ දැනගන්න අවශ්‍යයි. මොකද ඒත් එක්කම උදයංගමයේ අත්ංගමයේ අසාදාදීනෝ නිස්සරණ කියනසේ තපසේ දන්නවා කියන දෙයක් අහලා තියෙනවා. අන්න ඒකත් එක්ක අපි හඳුන්නේ මේ දෙක පොඩ්ඩක් ගලපලා පැහැදිලි කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ වචනෙත් එක්ක අපි හඳුන්නේ දෙවන් සරණයි. තෙරුවන් සරණයි මදුමත්ති ඥානීය පිණිස කියලා දැන් මේ හැම එකම විග්‍රහ කරලා පෙන්නකොට ඒ කාරණාව එක්ක බලන තැනදී නිවීමයි අවසානට කතා කරන්නේ. නැචකින් කිලෝකී උපාදී අනිසිතෝච විහෙරති කියලා විග්‍රහ කරනවනේ. හැබැයි ධම්මානුපස්සනාවේ තමයි සම්පූර්ණයෙන් මොකද ඊළඟට තව අනුපස්සනාව තියෙනවා. මොකද කායනුපස්සනාවේ ඒ කාරණාව කතා කරනවා. ඊළඟ උපස්සනාව විතර බාලව කතා කරනවා. ධම්මානුපස්සනාවේ ආයෙ කතා කරන දෙයක් නැහැ. එතකොට නිවීම තමයි අවසානයේ කතා කරන්නේ. ආයෙ සමුදයක් කතා කරන දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ විග්‍රහයත් එක්ක. නමුත් පටන් ගැනීමදී පටන් ගන්නෙ ඒ එක ඒ නුවණ ඇතිව. ඒ කියන්නේ අන්න අපිටම සීක බවට යොමු වෙච්ච කෙනා නැත්තම් මේ හේතුඵල ධම තේරුම් ගත්ත කෙනා එයා නිවීම කියන්නේ මොකද්ද සත්‍ය ඥානෙ හම්බ වෙන එයාට. නිවීම කියන්නේ මොකද්ද කියන එක. සත්‍ය ඥානෙ සීකයට හම්බ වෙන. ඒ සත්‍ය ඥානෙ මත පිළිట్లా නේ මේ ප්‍රතිපදාවක් වඩන්නේ. නිවීමනේ නැතකින් ජීලෝකේ උපාදීය. දැන් අනිසිතෝච විහෙරති වෙන්නේ. ඒකටයි වඩන්නේ. එතකොට සත්‍ය ඥානෙ නිවීම ගැන හම්බලා තියෙනවා. ඒ ප්‍රතිපදාවට යන්නේ. එතකොට ඒකේ සමුදය හොයන්න වෙනවා. මොකද ප්‍රතිපදාව නැතකින් ජීලෝකේ උපාදීයති. ඒ කියන්නේ ඉලක්කය. නිවීම ඉලක්කය. නිවීම දන්නේ සෝතපන්න කෙනා සත සත්‍ය ඥානතාව කියන්නේ නිවීම කියන්නේ නිවන කියන්නේ මොකද්ද කියන එක දන්නේ. අනිත් කිසි කෙනෙක් නිවන කියන කාරණාව දන්නේ නැහැ. එතකොට මේ නිවන පිළිබඳව, නිවීම පිළිබඳව දැනගෙන කරන ප්‍රතිපදාවක්. ඒකයි අර විදිහට පැහැදිලි කරන්නේ. මතමත්ති මේ සඳහායි කරන්නේ. සිහිය නොවන වීරිය නැතකින් කිලෝපී උපාදීයට වීම. අන්න එතකොට නැතකින් කිලෝපී උපාදී තියෙනවා අනිසිත විහෙල තියෙනවා. එහෙනම් මෙතන සමුදය. ඔන්න හට ගැනීම හොයාගෙන යනවා. ඉස්ලාම තියෙන යෝනිසමනසිකාරයත් එක්ක ප්‍රතිපදාව හොයාගෙන යනවා. ඊළඟට සමුදය ඊළඟට වයහම්මන මේ ඔක්කොම සංකතේ ලක්ෂණ. සමුදය හැම වෙනවා, වය හැම වෙනවා. එතකොට මේ හටගත් සංකතියක ලක්ෂණ. ආයෙ තව ලක්ෂණයක් තියෙනවා. තිතස්ස, තිතියේ. තිතිය කියලා වචනයක් විග්‍රහ කරනවා. තිතියක් තියෙනවා. තිතිය අනෙක් අත්‍යයක් තියෙනවා. තිතිය තිතියක් කියන කතාව කතා කරනකොට මේක මැදකට දාන්නේ නැහැ බුදුරණන් වහන්සේ. සමුදය ඊළඟට අස්තංගමයි. මේ මොකද මේක මේ අතීත අනාගත කාලත්‍රයක් කඩන්නේ නැහැ. අතීතයේ කාරණාව අනාගතේ කාරණා වෙනම විග්‍රහ කරනවා. සමුදේ වය දැම්මට පස්සේ සමුදේ වයත් මොහොතකට දාන්නෙත් නැහැ. ඒවත් වැරදි. තෙතිය දැන් මැදට දැම්මොත් එහෙම එතකොට මේ සමුදය අතීතය අය අනාගතය කතා කරන්න බෑ ධර්ම. හැබැයි මේකේ අර නෝනින් යුක්ත වෙන වැඩ පිළිලක් තියෙනවා. එතකොට සමුදය හොයනවා. ආස්වාදි සමුදය හොයනවා. ඊළඟට වය ප්‍රඥාවටයි හම්බුනේ. එතකොට මේක හොයාගෙන යනකොට අන්න ආස්වාදී ආස්වාදී ආස්වාදී බුදුරණස් විග්‍රහ කරන සමුදය වයත් එක්ක ආස්වාදයක් හම්බෙන්නේ මොකද හටගත්ත දෙයක. අනිත්‍ය විග්‍රහ කරන පැහැදිලි කිරීමෙන් බලන්න අනත්ත ලක්ෂණ සූත්‍රය රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍ය යමක් අනිත්‍ය නම් දුක සැපද දුක එද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන සබහට ආයතන අන්න වෙනස් වෙන ඊළඟට වෙනස් වීම කතා කරන්නේ අනිත්‍ය යමක් අනිත්‍යයි අනිත්‍ය වූ දෙකයි අනිත්‍ය වූ දේ දුකයි අනිත්‍ය වූ දුක වෙනස් වෙන සබහට ධානයත්මයි ඊළඟට වෙනස් වීම කතා කරන්නේ ඒ කියන්නේ අනිත්‍ය වූ දුක මෙන්න මේ අනිත්‍යයි කියන්නේ හේතුඵලයෙන් හටගත්ත දෙයක් හටගත් දේ තමයි දුක කියලා විග්‍රහ කරන්නේ. සංකතය. ඒ සංකතේ ලක්ෂණය කනිච්ච බව හටගත් බව හට ගැනීම සහ නිරෝධය නැතිවීම කියන්නේ. ඊළඟට මේක වෙනස් වීමක් කතා කරනවා. වෙනස් වීමක් කතා කරන්නේ මේ තිතිය කතා කරනවා. තිතස්ස කියලා අයිතිත්‍යයක් දෙලා තියෙනවා. තිතස්ස එතකොට ඒ ඒ පැවැත්මක් හම්බෙලා ආස්වාදයක් හම්බෙන්නේ මොකද්ද? සැප සොම්නසක් හම්බෙනකොට ආස්වාදයි. ආස්වාදයක් හම්බෙන්නේ පැවැත්මක් එක්ක. ඒතර පැවැත්මක් හම්බෙන්නේ අනිත්‍යය. වෙනස් වීම. අන්න ඒ ඒක අදීනව දකින්න ඊළඟට. ඊළඟට මේ මේ විදිහට හම්බෙච්ච ලෝකයේ තුල මේ න්‍යාය බලාගෙන යනකොට අන්න චන්දරාගය දුබල නිස්සරණයටපත් වෙනවා. ඊළඟට නැතකින්ච ලෝකේ උපාදියට වෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. ආ එතන හපෝ සමුදයද්ද නිරෝධයද්ද ඒක අදාළ නැහැ. ප්‍රතිපදාවේදී ඒ කාරණාව යට හම්බෙන්නේ. හැබැයි මුලින් ඉඳලා යනකොට අර අත්තිකායෝතිව අත්ති වේදනාතිව මෙන්න මේක නිවීම කියන සත්‍ය ඥානය ඇති වෙච්ච කෙනාට ඒ තේරුම් ගැනීම වටහා ගැනීමත් එක්ක තමයි ආයේ ප්‍රතිපදාවට යන්නේ. ඉතින් ඒ නිසා ඒ ඔබ ඒ කල්පනා කරපු ක්‍රමය ඒ ඒ ක්‍රමයට හිතන්නේ ඒක නිවැරදි. ඒ කියන්නේ ඇත්තටම එතන හපෝ සමුදයක් හොයක් හොයන කතන්දරයක් නෙමෙයි කියන්නේ. හැබැයි මූලික ප්‍රතිපදාව එයාගේ තියෙනවා. ඒ සත්‍ය ඥානය කරා ආපු කෙනාට නිවන කියන්නේ මොකද්ද කියන කාරණාවත් එක්ක වටහා ගැනීමෙන් යන ප්‍රතිපදාව. ඒක හුදු මානසික සංකල්පයක් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂය. මේක ප්‍රඥාවට ගෝචර වෙච්ච දෙයක්. සංකතය කියන්නේ ප්‍රඥාවට හම්බෙන දෙයක්. සංකතය කියන්නේ පුතඥයට හම්බෙන එකක් නෙමෙයි. සංකතය කියන්නේ සේකයට හම්බෙන එක. සංකත බව හම්බෙන්නේ සේකයට. පුතඥයට හම්බෙන්නේ සාස්වත බව. නිට්ටි බව නැත්නම් උච්ඡේද බව. සේක එනකන් හම්බෙන්නේ සාස්වත සහ උච්ඡේද බව. සේකත් එදි සංකත බව හම්බෙනවා. පුතඥ අපි අපි පුතඥ කතා කරන සංකතයි කියලා. ලෝකේ සංකත නම හැබැයි සංකත බව හම්බෙලා නැහැ. සංකත බව හම්බෙන්නේ සේක බවට. සේක කෙනා සේකත් ඉක්මවට අසංකතයි. එහෙනම් අර ශේක කෙනා ප්‍රතිපදාව පුරුදු කරන් යනකොට නැචකින් කිලෝපි උපාදිතනකොට සංකතයක් නැහැ. අසංකතයි. අසංකතයේදී සංකතයේදී උපාදවයි ප්‍රතිආනි තත්වයක් හම්බෙනවා. අසංකතයේදී එහෙම එකක් හම්බෙන්නේ නැහැ. ඒව ඉක්මෙව්වා. උපාදයක් වයක් ප්‍රතිආනි තත්වයක් නැහැ. එහෙනම් සමුදියේ අස්තංගමී හිවීම කතාව එහෙම එකක් අදාළ නැහැ. නිවුණා. ඒ තමයි රහතන් වහන්සේ. ත්වන් සරණයි. කරසන අපහඳුනේ ඒ කියන්නේ මේක අනුත්පාද නිරෝධයක් මේ ස්වභාවයෙන් අනුත්පාද නිරෝධයක් මේ සංයෝජන ධර්වතාවින්ද පටිච්චසම්මා සමුප්පන්නව උදා කරගන්නා මේ ආත්ම සංකල්පයෙන් උදා කරගන්නා වූ සත්පුද්ගල ස්වභාවයක්ම නේද අපහඳුනේ අනුත්පාද ස්වභාවයම තමයි නූපදීමම තමයි අතරම අසංකත ධාතුව නේද අපහඳුනේ අවසරයි සර්වම් සර්ණයි සර්වම් සර්ණයි ඔව් අසංකතය කියන්නේ නූපදි හට නොගැනීම තමයි Nirodhaය. ඒ හේතු නිරුද්ධ වීමයි අසංකතය කියලා කියන්නේ. ඒ කියන්නේ හේතුවෙන් පැවැත්ම තියෙන්නේ හේතු නැතිනම් නිරුද්ධයි. අවිද්‍යාවසේ සීලාග නිරෝධයයි. ඊළඟට මේ ලෝකේ පැනවීම ලෝකේ හම්බ වෙන්නේ පැවැත්ම හම්බ වෙන්නේ සත්‍යයකට, පුජ්‍යලයකට, ආත්මයකට, මම කියලා ගැනීමකට ඒකයි අරහත්ය දක්වාම අස්මානට ඉතුරුලා තියෙන්නේ. මොකද ලෝකේ යම් විග්‍රහයක් තියෙනවා නම් යම් පැනවීමක් තියෙනවා නම් ඒ ඔක්කොම මේ ලෝක ප්‍රඥාප්තියක් එක්ක. ඒකයි සත්‍ය සූත්‍රයේ බහර සූත්‍රය හැම එකම විග්‍රහ කරනවා මේ පැන් ඉක්මෙව්වා. සත්‍යයා කියන එක ඉක්මෙව්වා. ඒ දැන් අපි සත්‍යයක්, අපි පුජ්‍යලියෙක්. අපි අපි දැන් මෙතන සත්‍ය පුජ්‍යලිය නෑ කියන්න බෑ අපට. අපි එහෙම කරනවා අපි බොරුවක් කියන්නේ. අපි කල්පනාවක් විතරයි. කල්පනාවක් තුළ සත්‍ය පුජ්‍යලිය කහකෝ. ඒ කියන්නේ අපි ඇත්තටම අපි දැනගන්න අපි සත්‍ය පුජ්‍යලිය කියන එක. නිවීම තමයි ඉක්මවීම කියන්නේ. හුදු කල්පනාවකින් අපි ඔන්න මේ මෙහිමයි මෙහිමයි මේ විදිහට හටගන්න කියලා කල්පනා කරනවා කියන්නේ මනෝයි තමයි මනෝවිඤ්ඤාණ එකතු වෙලා හත්ය පුද්ගලික කියලා. එතන පැනවිලා ඒ පැනවෙච්ච දේ බොරුයි කියලානේ. ඊට පස්සේ කියන්නේ. කියන්නේ ඇත්ත අපි සත්‍ය පුද්ගලික ප්‍රවැත්මක් තියෙන. නිවීම කියනකොට අනුත්පාදයක් අනුත්පාදයක් කියන්නේ උත්පාදයට හේතු දුරු වුණා හේතු දුරු වෙච්ච නේද කතා කරන්න දෙයක් නෑ නිවුණා ඒක නිවුණා විතරයි හරියට ගින්න පත්තු වුණා හේතු නිසා හේතු නැතනම නිවුණා නිවුණා කියන පැනවීම විතරයි සංඝහං ගච්ඡති. ඉතින් ඒ නිසා මේ විදිහට අපි බලන්නට ඕනේ යෝනිසෝ මනසිකාරයම යොමු වෙන විදිහට නැතුව නිකන් කල්පනාවක් විතරක් නැතුව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මාර ස්වාමීන් වහන්සේගේ දේශනාවත් එක්ක කල්පනා කරද්දී මට මෙහෙම හිතුණා දැන් දැන් අපි දැන් දැන් මේ අවස්ථාව ගත්තොත් දැන් අපිට තේරෙන්නේ දැන් මම මෙහෙතන ඉන්නවා අපිට දැනෙනවා මේ ස්වාමීන් වහන්සේ බණ කියනවා අපිට ඇහෙනවා දැන් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාව අපිට සිහියත් එක්ක උපේක්ෂාවක් තියෙනවනේ දැන් මේ අවස්ථාවට අපි කොච්චර පටිසම්පාදය ගලපන්න හැදුවත් අපිට දැන් නිත්‍ය සුඛ ආත්ම කියන පදනම හටගෙන ඉවරයිනේ දැන් එතකොට ඒ අපි මේ අවස්ථාව ඉතින් අපි ගන්න ඕනේ මේ අවස්ථාව සකස්ුනේ පටිච්ච සම්පදායේ නොදැකීමෙන්. ඒ පටිච්ච සම්පදාය දැක්කම මෙහෙම අවස්ථාව නෙමෙයි සකස් වෙන්නේ මේ කන ශබ්ද විඥාන එකතු වීමෙන් ඇසුණා කියන එක. එතකොට මේ එතකොට අනිත්‍ය දුක්ඛනාත්ම කියන පදනම. නැත්තම් අපි අර දැන් ඉන්න අවස්ථාවේ මම හම්බෙලා ලෝකෙත් හම්බුණ එකට ඒ වේදනාව දැන් ඒ වේදනාව කියලා අහු වෙන්නෙම සුඛ දුක්ඛ දුක්ඛමනේ. එතකොට අර දැන් බුදුහාමුදුර පෙන්නන්නේ පස්සපත්තියෙන් චක්කු සම්පස්සජ වේදනාව. එහෙමනේ. එතකොට ඒක කවදාවත් අහු වෙන්නේ නැහැ කියන එකත් තියෙනවා. එතකොට අපිට හැම වෙලම දැන් එයානික අපිට දැන් හටගත් ලෝකේ කොච්චර බෙදුවා දැන් කච්චායන කොට සූත්‍රය කියන ලෝක සමුදය කියන්නේ. කියන්නේ හටගත් ලෝකෙන් පටිච්චසමුප්පාදය හැදෙනවා කියලා නෙමෙයි කියන්නේ. පටිච්චසමුප්පාදයෙන් ලෝකය ලෝකය කියන්නේ මමත් අයිතිනම් මම ලෝකයේ දෙකම. ඇති වෙනවා. ඉතින් එතකොට මේ අපිට අර හැම වෙලාවෙම දැන් අපි දැන් ඉන්න අවස්ථාව පරිසම්පදෙන් නොදැනීමෙන් මම සහ ලෝකයේ සකස් වීමක් කියලා අපිට අර අපි දැන් ගත්ත එකේ වැරදි කියන්නේ දැන් ගත්ත වේදනාවේ අරකට ගලපන්න නැතුව මේ බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයි කියලා තේරුම් ගන්න අර වෙන කරන්න පුළුවන් දෙයක් අපිට කියන්නේ ඇත්තම අර කියන්නේ අපි දැන් අර තේරුම් ගත්ත එකේ වැරද්ද හොයනවා ඇරෙන්න මේකයි හරි කෝණය කියලා බලන්න බෑ නේද ස්වාමීන් වහන්සේ මට එහෙම තමයි තේරෙන්නේ ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්න කොහොමද තේරුම් තේරුම් ගන්නයි. ඔව් ඒක ඇත්තටම හරි. ඒ කියන්නේ එහෙම <coughs> එහෙම අපට වැටහීමම ගොඩාක් වැදගත්. මොකද හේතුව නැත්තම් අපි අපට හරි දේ කරන්න පුළුවන් නම් අපට ආයි බණ අහන්න ඕනේ නැහැ, ධර්මයක් ඕනේ නැහැ. ඇයි දැන් අපි සත්‍යයේ මොකද බුදුන් වහන්සේ කාටද ඒ දේ කියන්නේ? ඒ දේ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනාට කියනවා කායි කාගවත් උපදේශවන්න. උපදේශ කියන්නේ මොකටද උපදේශ අවශ්‍ය වෙන්නේ? දැන් අපට උපදෙස් දෙන්න අපට හිතෙන්නේ ආ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා ඇඟිල්ලෙන් අන්නවලා කියන එකනේ. උපදෙස් කියන්නේ අපට මාර්ගය උපවද්දවා ගන්න. එතකොට අපට ඇයි තව උපදෙස් අවශ්‍ය? අපට උපදෙස් අවශ්‍ය අපි නිරවුල් කරගන්න ඕන නිසා. එහෙම නැතුව මේ මේ දැන් නිරවුල් වෙලා ඊට පස්සේ මේ කරන දේ ගැන කියන එකක් නෙමෙයි. එහෙනම් ඔය තේරුම් ගැනීමම තමයි අපට එතනින් එහාට යන්න තියෙන්නේ. ඔය තේරුම් ගැනීම අපිට නැත්නම් අපිට එතනින් එහාට යන්න බෑ. දැන් අපි හරිනේ. අපිට දැන් තේරෙනවනේ. ඉතින් ආයෙ දැන් තේරෙන දේ කරන්න තියෙන්නේ. තේරෙන දේ කරන්න තියෙන කාටද? සෝතාපන්න කෙනාට. අනිත් කිසි කෙනෙකුට තේරෙන දේ කරන්න නැහැ. සෝතාපන්න බවයි තමයි තේරෙන දේ හම්බෙලා තියෙන්නේ. හරිම හරිම දේ. ආයෙ එකයි කාගෙන්වත් ඕනේ නැහැ. දැන් ආයෙ බුදුරු ඕනේ නැහැ. දැන් ආධ්‍යාත්මික බුද්ධංග හම්බෙලා හැමදේම හම්බෙලා අය කිසිම කෙනෙක්ගේ බණක් අහන්න ඕනේ කිසිම කෙනෙක්ගේ අහුනොත් එයා ඉක්මන් වෙයි එයා අනිවාර්යෙන් යනවා ඒ කියන්නේ හරියටම දැන් හරි එහෙම නැත්නම් එයාට අනිවාර්යයෙන්ම හම්බ වෙන්නේ අපි තියෙන අපි තුල තියෙන දේ ඔක්කොම වැරද්ද තමයි. ඒකයි සක්කායදිට්ඨිය පහර වගේ ප්‍රතිපදාව හම්බෙන්නේ. අන්න ඒකයි මූලික ශ්‍රද්ධාව කියන කාරණාව හම්බෙන්නේ. ශ්‍රද්ධාව කියන ප්‍රතිපදාව. ඒ දැන් ඒ හැම එකකින්ම හම්බෙන්නේ ප්‍රායෝගිකවම හම්බෙන්නේ මේ ධර්මය ඇහෙන්න ඇහෙන්න ප්‍රායෝගික හම්බෙන්නේ අපි වැරදි කියලාමනේ. මකට මොකුත් තේරෙන්නේ නැහැ. අහං නජානයි භගවා ජානාමි. ශ්‍රද්ධාව පාදක වෙනවා. මම මොකුත් දන්නේ නැහැ. මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. දන්නේ බුදුරන් වහන්සේ. එතකොට දැන් කුමක් එක්කද මම මම වැරදි කියලා හම්බෙන්නේ. කුමක් එක්කද මට තේරෙන්නේ නැහැ කියලා හම්බෙන්නේ. බුදුරන් වහන්සේ කියපු දේත් එක්කනේ. බුදුරන් වහන්සේ කියපු දේ බලනකොට බලනකොට අපි කරන අපි දන්න ඔක්කොම වැරදි. හරි නෑ එකක්වත්. ඒක තමයි ප්‍රතිපදාව. නිවන දක්වාම තියෙන ඕක. ඉතින් අන්නේ විදිහට අපට හම්බ වෙනවා නම් මොකද අපි හැම වෙලෙම සංකල්පකින් යන්න හදන්නේ. එහෙනම් ධර්මයේ ඇහෙන්න ඇහෙන්න හැම වෙලෙම ওই කාරණාව අපට හම්බ වෙනවා නම් කිසි වෙලාවක අපට හරි දේ හම්බෙන්නේ නැහැ. හරදී හම් වෙන්නේ සත්‍ය ඥානයේදී. අන්න සෝතාපන්න බවදී. සෝතාපන්න බවදී හම් වෙන්නේ ධර්මයේ හරි මිස මම හරි නෙවෙයි. දැන් මේ ධර්මයේ හරි කියන කාරණාව අපිට අත්විඳින්න සත්‍ය ඥානයෙන් අත්විඳින්න හැකියාව නැහැ. ධර්මයේ හරි කියන ශ්‍රද්ධාව පිළිටව ගැනීමයි මුලින්ම හම් වෙන්නේ. ඒක ප්‍රතිපදාවකින් ශ්‍රද්ධාව. ඉතින් ඒ නිසා අපට මේ ධර්මයේදී මේ මාර්ගය යනකොට අන්න විචක්ෂණ විචක්ෂණේ නුවණින් ඉවසීම. එතන තියෙන එකම දේ ශ්‍රද්ධාව විතරයි. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව තියෙන. ඒ කියන්නේ මගේ පුජ්‍යලික මතය මම දන්නවා කියන මතය මට දැන් යමක් වැඩෙනවා කියන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ ඒ ශ්‍රද්ධාව. ජීවිතයේ ධර්මයක් වෙලා තියෙන්නේ. ධර්මය කියන්නේ මම මට තේරිච්ච දේ නෙවෙයි මට ගැළපෙච්ච දේ නෙවෙයි මම දන්න දේ නෙවෙයි අර බුද්ධ බුද්ධ වචනේ. ඒක ඇහෙන් ඇහෙන් මේක දැනගන්න දැනගන්න අපි දන්න ඔක්කොම වැරදි. අපි කරන දේ ඔක්කොම වැරදි. එතනම වැඩිමක් කියලා අපට අද ලෝකයේ ලෝකයේ පැනවීමෙන් අපි බලනකොට අපිට කරන් අපේ වැඩිමක් වෙලා කියලා අපට හම් වෙන්නේ අපි මොනවා හෝ අර ඉස්සරහකට ගිහිල්ලා ලොකු දෙයක් අපේ ඇඟ සිසිල් නැත්නම් මොනවා හරි දෙයක් හම් වෙලා අපට ඕකනේ තේරෙන්නේ අපි දැන් අපේ දැනුම හරිය නිරවුල් වෙලා ආ දැන් මට මේක ලස්සනට ගැලපෙලා මේ ඔක්කොම ලෝකෙ මට්ටමින් මේ ඊතර වෙන ඊ ඊතරවනේ බුදුරණන් වහන්සේගේ මඟ කියන්නේ ඊතරවනේ මේ ලෝකෙ වැරද්දක් නෙවෙන්නේ අපි නාම රූප දාගත්තේ පංච පාන කන දාගත්තේ පටිසමුප්ප මේ ඔක්කොම ලෝකෙ වචන ටිකක් නේ අපි දාගත්තේ ඉතින් මේක නිරවුල් කරගත්ත කියලා ඊතර වෙන්නේ මේකෙන් ඊතරම ප්‍රතිපදාවක් හම්බෙන්නට ඕනේ ඊතරම ප්‍රතිපදාව තුළදී මේ ලෝකී ප්‍රඥාප්තියක් එකම වෙලා හරියන්නේ නැහැ ලෝකී ප්‍රඥාප්තිය ඔක්කොම වැරදි ඒ වැරදි කියන කාරණාව හම් වෙන්නට ඕනේ. ඒක ප්‍රායෝගිකව හම් වෙන්නට ඕනේ. ප්‍රතිපදාවකින් හම් වෙන්නට ඕනේ. වචන ටිකක රිංගවන්න එක නෙමෙයි. නිවිත්තං නාම රූපස්මි ඉදං සත්‍යන්ති මඤ්ඤති බුදුරණවහන්සේ පැහැදිලි කරන උදාහරණයක් ඒක අනත්තනි අත්තමානින් පස්ස ලෝක සදේවක නිවිත්තං නාම රූපස්මි ඉදං සත්‍යන්ති මඤ්ඤති මේ ලෝකේ ආත්මය වශයෙන් අරන් ඉන්න දෙව්ලොව ආගස බලන්න කියන අනාත්මදී ආත්ම වශයෙන් අරන් නාම රූපයක රිංගන මේක ඇත්ත කියලා හිතනවා දැන් නාම රූපේ රිංගගෙන එක ඇත්ත කියලා හිතනවා කියන්නේ අපි මේ වචන දාගත්ත නාම රූපේ නෙමෙයි. දැන් අපිට ඕන දැන් අපි මේක නාම රූපේ හරි මේ මේකයි කියලා අපි හිතනකොට නාම රූපයක් සකස් වෙලා නැද්ද? අපි කල්පනා කරන මන දැන් මනෝවිඤ්ඤාණයක නාම රූපයක රිංගගෙන ඉන්නේ. රිංගගෙන ඒක ඇත්ත කියලා හිතාගෙන. හැබැයි කල්පනා කරන්නේ කාරේ. එතනම අපට හම්බෙනවා නම් මේ ලෝකයේ දෙයක් මේ ලෝකයේ තුලම තම හම්බෙච්ච දෙයක් මේකෙන් ඈතර වෙන්නයි මට හම්බෙන්නට ඕනේ. ඈතර වෙන්න හම්බෙනවා නම් මම මේ ලෝකයේ ගත්ත ඔක්කොම වැරද්දක් හම්බෙන්න තියෙන්නේ. එතරම් වැටහීමක් හම් වෙනවා. එතන ප්‍රඥාවක්. ප්‍රඥාව කියන්නේ මාර්ගය. පහුරක් හම් වෙන්නේ ඒකකට ගිල ගන්න නෙමෙයි හම් වෙන්නේ. මාර්ගය කියන්නේ නැවක් නෙමෙයි පහුරක්. අන්න ඒ ඒ පහුර හම් වෙනකොට දැන් අපි දන්නවා ශ්‍රේෂ්ඨම දේ ධර්මය. අපි ඉස්සල්ලාම ධර්මයට ඉන්න වටිනා මැණික් වලින් හදපු නැවකට නැවකට නගින්නේ ඉන්නේ. අනිත් ඔක්කොම වැරදි දේවල්. ඒ මැණික් වලින් හදපු දේ නැව කියන කාරණා අපි ධර්මයට එන තැනදී මේ වැටෙන තැනදී පහුරක් වුණා නම් එතනින් එහාකට වටින දෙයක් නෑ. ඒක විතරයි. හැබැයි එතන එපට එල්ලෙන්න වෙනවා. ඒක එල්ලෙනකොට මේ හැම එකකින් මෙතරම් දෙයක් හම්බ වෙන්නේ. කොච්චර සුන්දර දෙයක්ද මේ ධර්මයේ. මේ තියෙන දෙයක් බෙදීමක් නෙමෙයි ලෝකේ කියන්නේ. මේක මේ ප්‍රඥා වර්ධනයක් තියෙන්නේ. මේක මේ ලෝකේ දැනුම් වර්ධනයක් නෙමෙයි. මේක ප්‍රතිපදාව. මේ නිවන් මඟ. මේක වෙන වෙන කිසිම මඟක් නෙමෙයි. තව අලුත් විග්‍රහයක් නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ ලෝකයේ අලුත් විග්‍රහයක් නෙමෙයි. ලෝකයේ අලුත් සොයා ගැනීමක් නෙමෙයි. මේක ආධ්‍යාත්මික සක්කාය දිට්ඨිය දුර වෙන නිවන් මඟ වැඩෙන එක. ඉතින් ඒ නිසා අපි යමක් හැබැයි අපට ওই වැඩ පිළිවෙල එක දිගට නුවණ නුවණ වැඩෙනකම් කරගන්න අමාරුයි. මොකද හේතුව සසර යන ලෝකයේ සත්‍යයේ ස්වභාවය සුඛ කාමානි භූතානි සැපයයි කැමති. ඒ නිසා අපි කාලෙන් කාලයට සැපය ලබන දෙයක් කරන්නට ඕන. ඒ තමයි ditthadama සුඛ විහරණය පිණිස අපි යම් සැපයක් වැඩෙන සමාධිය අපි පුරුදු කරන්න ඕනේ. ඒ සමාධිය ධ්‍යාන වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, නැත්නම් ධර්මීය කල්පනා කරලා ඒක අල්ලගෙන ඉන්න පුළුවන් ඕන විදිහකට අපි මේ සමාධියක් වඩන්න ඕනේ. ඒ සමාධියේ එක තමයි අපිට එතනින් හැරට යන්න තියෙන්නේ ඒ පිහිටලා වඩන කෙනෙකුට. ඉතින් ඒ නිසා අපි ප්‍රතිපදාවකට කරනකොට හැමදේම කරගෙන යන්නට ඕන. නැත්තම් මේ ලෝකෙ ඉන්න පුද්ගලයෙක් ගත්තාම ඉන්න පුද්ගලයාට අවශ්‍ය සතුටක්මයි, අවශ්‍ය සැපයක්මයි. මොනවා හෝ කරලා සතුටු වෙන්න. මට දැන් නිවන් මාර්ගය වැඩෙනවා කියලා ඒකෙන් සතුටු වෙන්න අවශ්‍යයි. ඉතින් ඒ සතුටත් දැනගෙන කරගන්න වෙනවා. මොකද එච්චරටම මේ සසර යන තැනදී ආත්ම දෘෂ්ටි එක්ක මේ ලෝකයට ඒක අවශ්‍යයි. අධික ප්‍රඥා ප්‍රඥාවත් එක්ක දැනගෙන කරගෙන යන තැනදී තමයි ඒ මාර්ගය ඔස්සේ යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට කල්පනා කරනකොට අපට අහං නජානාමි භගවා ජානාමි හැම වෙලෙම හම්බ වෙනවා නම් ශ්‍රද්ධාව හම්බ වෙන ප්‍රතිපදාවකින් සක්කායදිට පහරක් වදිනවා නම් අපට හතුරු වෙන දෙයක් නෙමෙයි තියෙන්නේ. හතුරු වෙන්නේ කවුද? ප්‍රතිපදාවෙන් වැරද්ද හම්බ වෙනවා. අපි ඊළඟට සතුටු වීම සඳහා යමක් පුජ්‍යලෙක් ඉන්න නිසා කරන්න ඕනේ. හැබැයි මාර්ගයේදී බලනකොට මාර්ගයත් එක්කයි බලනකොට අපි දන්න දෙයක් නෑ. මොනවා දැනගෙන සතුටු වෙන්නද? මොනවා ගන්නද? අර බුදුරන් වහන්සේ අහන්නේ ඔබ සතුටින්ද? මාර්යා අහනවා ඔබ සතුටින්ද ශ්‍රමණේ? කුමක් ලැබිලාද? ඔබ දුකින්ද? කුමක් නැති වෙලාද? එතකොට බුදුරන් වහන්සේගේ ධර්මයේ හරියට බුදුරයන් වහන්සේ ධර්මයේ කියනකොට ලැබිච්ච දෙයක්වත් නෑ නැතිවෙච්ච දෙයක්වත් නෑ. අද අපි කැමති මොකක්ද ලබා ගන්න. මොන හොද නැති කරන්න. ඔකට අපි කැමති. ඇත්තට නෙමෙයි. ඇත්තට ඇත්තට අපි යොමු වෙච්ච නැවදී ශ්‍රද්ධාව මුල් වෙනවා. ධර්මයේ විතරයි හරියි. මම කියන යම් කිසි විග්‍රහයක් ආවද යම් විග්‍රහයකින් පැනවීමක් ආවද යම් අර්ථකථනයක් ආවද සියල්ලක්ම වැරදි. අන්න ඒක අපි ලෝකේ මට්ටමින් ගත්තාම මට නොලැබිච්ච නිසා මම පෙරදී වගේ. ලෝකයෙන් ඈතර වෙනකොට මට නොලැබිච්ච නිසා මම පෙරදී තමයි. හැබැයි ලෝකේ ඉන්නේ ඈතර වීමේදී අනිත් පැත්ත. ඒ මට නොලැබුණා මම පෙරදී. මම දෙයක් දන්නේ නැහැ. ලෝකේ ඉන්නේ මම. ඒතර මේ ලෝකේ ඔක්කොගෙම වැරද්ද හම්බෙලා හම්බෙලා මේ වටිනාම දේ තුලින් නම් මේක හම්බෙන්නේ. ප්‍රතිපදාවත් එක්ක. ආයි මොනව ගන්නද? ඉන්න කෙනාට නේ ගන්න තියෙන්නේ. ඊතරන ප්‍රතිපදාවක්. බුදුරන් වහන්සේගේ ධර්මය. මේක තේරුම් ගන්න අපට ලොකු නුවණක් ඕන. ඉතින් ඒ නිසා ওই විදිහට කල්පනා කරන එක ගොඩක් වැදගත්. තවදුරටත් අපි ඒ සඳහාම ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. තේරුවන් සරණයි. දරුවන් සන්න දැන් මේ දැන් ඇත්තටම අර දැන් එහෙම අර අපිට මේ ගැන කල්පනා කරද්දී නම් ඉතර මේ ඒ කියන්නේ වෙන ලෝකෙ පැත්තට යන ගතිය අඩුයි. නමුත් අර ඒකම අපිට කරන්න මම දන්නේ මම අනිත් අය ගැන මම දන්නේ. ඒ කියන්නේ මට නම් එහෙම කරද්දී අර මේ ඒ සමහරලාට අපි අර දැන් අර එපා වෙන ගතියක් වගේ එනවා සමහරලාට. එතකොට අපි අර ඇත්තටම මේ සිත බුදුහාමුදුරන් කියන්නේ මේ ධානයන් භාවිතා කරන්න කියලා. දැන් ඇත්තම ධානයන් මම කියන්නේ මන්නම් මට නම් නෑ හැම දිහාන එහෙම මොකක්වත්. එතකොට ස්වාමීන් වහන්සේ මම සමහරවිට ගොඩක් වෙලාට කරන්නේ ඔය සමහර වෙලාවට ඒ කියන්නේ ඇත්තටම සමහරවිට ලෝකේ පැත්තට තමයි යවෙන්නේ. එහෙම නැත්නම් මේ ඔය එහෙම නැත්නම් මට සමහරවිට ඔය පිරිත් දේශනා වගේ අහනවා. එතකොට තමයි අර කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ කියන ඒව ඒතර අපිට එහෙම ධානයක් නැත්නම් ස්වාමීන් වහන්සේ ඒ වගේ දෙයක් කර අපි මොකද්ද කරන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ? පොඩ්ඩක් එහෙම පැහැදිලි කරන්න තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. ඇත්තටම අපට බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. බුදු ගුණ ගැන හිතන්න පුළුවන්. ඒක මොකද අපි දැන් මේ මේ ධර්මයේ හිතනකොට බාන බුදුන් වහන්සේ ගැන කොච්චර සතුටක් ඇති වෙනවද? ඒ බුදුරන් වහන්සේ ගැන හිතලා සතුට වෙලා බුද්ධානුස්සතිය කියන්නේ බුද්ධානුස්සතිය කියන්නේ බුද්ධ බුද්ධ කියලා සීකරන එක නෙමෙයි. බුදුරන් වහන්සේ අනුස්සරණය කරනවා. අනුස්සතිය. එතකොට බුදු ගුණ සිහි කරන්න ඕනේ. ඒ බුදු ගුණ සිහි කරනකොට බුදු ගුණ ඔස්සේ හිත ප්‍රමුදිත වෙනවා. ඊළඟට මෛත්‍රිය. මෙත්තා මෛත්‍රී චේතෝ විමුක්තියක්. ඒ කියන්නේ මෛත්‍රිය කියන එක විතරකයක් විතර නෙවෙයි අපි විතරකින් පටන් ගන්න ඕනේ. මෛත්‍රිය වගේ දෙයක් කරන්න ඕනේ. එතකොට මොකද ඒ ඒ දේවල් වලින් අපට පුදුම සතුටක් ආධ්‍යාත්ම වෙනවා. ඊළඟට අපට කර්ම කර්ම විපාක ගැන කල්පනා කරලා ලෝකය ගැන කල්පනා කරලා අපි වැරදි දේ තුලින් අයින් වෙලා ඊළඟට ඒකෙන් අපි අපි ලැබපු දෙයක් සතුට වෙන්නට ඕනේ. ඊළඟට අපි අද නොකරන දෙයක් තමයි දානයක් දීලා සතුට වෙන එක. ත්‍යාගය. අතහැරීම. ඒව සතුට වෙන. ඒ සතුට අපි අල්ල ගන්නට ඕනේ. ඊළඟට අපි බලන්න ඕනේ කල්පනා කරලා දැන් මේ ධර්මයේ කියන්නේ ධර්මයේ වටිනාකම දැන් ඔබ කිව්ව පිළිත් හදි. ඇත්තටම අපට පුළුවන් මේ බුද්ධ වචනය සජ්ජායනා කරන්න. බුදුරණවහන්සේක ලස්සනට පැහැදිලි කරනවා. සජ්ජායනා කියන වැදගත් කියමු. දැන් පිළිත් තුළ තියෙන්නේ tikai බුද්ධ වචනේ සමහර කරුණු. අපට මේ දැන් අපි ඉගෙනගත්ත පරිසමුප්පාදේ, පංච උපාස්කන්ධ, කච්චනක සූත්‍ර, සතිපට්ඨාන සූත්‍රය, ඊළඟට සම්මාදිට සූත්‍ර මේවා සජ්ජායනා කරන අර්ථ සීකරගන්න. සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් හිතේ. මෙන්න මේවා ඔස්සේ අපි වාසය කරන්න ඕනේ. මොකද ඒක තමයි අපි මේ මේ මේ ධර්මයේ ඇලී වාසය කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපි කරන්න ඕනේ. ඊළඟට අපි රකින්න සීලෙන් සතුට වෙන්නට ඕනේ. අපි කරන පිණිස සතුට වෙන්නට ඕනේ. මෙන්න මේ දේවල් පරිස්කාර ඒ කියන්නේ බාහිරව අපට අර වටිනා දේ ඉස්මතු කරගෙන පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දේවල්. ඒක බික්කුණ පස්සේ සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පිහිටලා ප්‍රණීත දෙයක් කරන්න ඕනේ කියලා. ඒක ස්වභාවය. ඒ කියන්නේ අපි අපේ ගතිය සම්පූර්ණයෙන් එහෙම තියෙන්නේ. ප්‍රඥාව අධික කෙනාට තමයි ඒ පිළිහිලා දෙයක් කරන්න ඉතින් හරියට යන්න පුළුවන්. අපට තියෙන පිළිහිලා යමක් කරන ප්‍රතිපදාවක් කියන්න ඕනේ. අනිත් කාරණා තමයි අපට අපි හිතමු යම් කිසි විදියකට හිතට ඒ කියන්නේ කායික මානසික දරත නිකන් නෙමෙයි කියන්නේ. අතිපට්ඨානේ හරියට වඩන කෙනාට කායික විතර නෙමෙයි මානසික දරත මේවා හම් වෙනවා කියනවා. එතකොට මේ වගේ දේවල් එනකොට අපි අර වගේ දෙයක් කරනවා ඊළඟට අපිට සිහි කරන්න පුළුවන්. ආ මෙතන මේ හේතුඵල ධහමෙන් හටගට දෙයක් කියලා සිහි කරලා අතහරින්න පුළුවන්. අපි අර හරිදී දැනගෙන කරනකොට ලෝකේ අපි කළ යුතු අනිත් සියලු දේවල් කරන්නට ඕනේ. අන්න ඒකට මේ සියලු දේ තියෙන එක බුදුන්සල කරන්න එපා කියන්නේ. ඔක් කරන්න ඕනේ. ඒව අනිවාර්යයි. හැබැයි ඒ ඒ කර පමණින් ඒ තුලින් විතරක් මේ සත්‍ය කරා යන්නේ නැහැ. සත්‍ය කරා යන කෙනාට ඒ දේ අවශ්‍යයි. ඒ දේ කරාගෙන සත්‍ය කරා යන්නේ නැහැ. ඕක හොඳට තේරුම් ගන්නට ඕනේ. හැබැයි සත්‍ය කරා යන කෙනාට අර සියලු දේවල් අවශ්‍යයි. අර සියලු දෙන තිබුණත් එයාට ධ්‍යානයක් තියනවා නම් ඒ ධ්‍යාන ඔස්සේ ඒ සමාධිය ඔස්සේ අන්න එයාට එතනින් එහාට යන්න පහසුව ගොඩක් තියෙනවා. හැබැයි ඒක තිබුණා කියලා සත්‍ය කරා යන්නේ නෑ. සත්‍ය කරා යන කෙනාට ඒ තිබීම එයාට උපකාරයක් වෙනවා. ත්වන් සරණයි. ස්වාමීන් වහන්සේ චූටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? සමහරවලා දැන් මම අහලා තියෙන ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානෙ දිනු කරනකොට අවසානයේදී ආනිසංස හතක් ලැබෙනවායි කියලා. ඒකෙන් පහක් ලෞකිකයි දෙකක් ලෝකෝත්තරයි ඥානස් අධිකම අධිකමානුයි නිරිබ්බාන සත්‍ය ක්‍රියාවයි. ඒ කියන්නේ නිවන් සහ රහත් ඵල. ඒක සාමද මගේ ප්‍රශ්නේ ඇවිල්ලා අර අර බෝධිආර්ය ධර්ම 37 වැඩිලා ඊට එහා ගිය මට්ටමක් තමයි මේ අපි මේ කතා කරන ආනිසංස හත කියන එක. ඒක හරිද ස්වාමීන් වහන්සේ? පුදුසරණ සරණයි. තිරුවන් සරණයි. බුදුරයන් වහන්සේ නම් එහෙම එකක් කියලා නැහැ. බුදුන් වහන්සේ ආනිසංස දෙකක් කැමති යුතුයි කියනවා. ඒ තමයි අනාගාමිත්වය සහ අරහත්ත්වය. ඉතින් අද අපි ගොඩාක් දේවල් දන්නවා විදි දේවල් ඔස්සේ ඉතින් බාහිර මොන හරි ලැබෙන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕනේ බුදුරන් වහන්සේ කියපු දේ එක. ඉතින් ඒ නිසා ඒකයි මම හැම වෙලේම කියන්නේ අපි තව කවුරුවත් කියපු දේ එක්ක ඔස්සේ නෙමෙයි ආයුත්තේ මූලික බුද්ධ වචන එක විතරමයි. ඒකෙන් එහා අපි යන්න ගියොත් අපි හිත වෙන දෙයක් ඔස්සේ යන්නේ. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේලා ආනිසංස දෙකක් හැමතිය යුතුයි කියනවා. එකක් තමයි අනාගාමිත්වේ අනික තමයි අරහත්ත්වේ. ওই දෙක විතරයි. වෙන එකක් කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා බෝධිපාක්ෂි ධර්ම වැඩන විග්‍රහය අපි වෙනම බලන්න ඕනේ. මේ විග්‍රහය විග්‍රහ කරලා තියෙන විස්තරේ අනිත් දේවල් වෙන මොකක්වත් බුද්ධ වචනේ පැහැදිලි කරලා නැහැ. ත්වන් සරණ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍යයෙන් අපි නිතරම අහනවා දේශනාවලදී සම්මාසන ඒතං සම්තං ඒතං පණිතං ජදිතං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදී පටිනිස්සල්තෝ ඊට පස්සේ තණ්හග්ග විරාගය නිරෝධෝ නිබ්බාන කිරසාලනාස මේ මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරන සබ්බ සංඛාර සමතෝ ඊට පස්සේ සබ්බ උපදී පටිනිස්සල්තෝ සමස් පොඩ්ඩක් උදේම පැහැදිලි කරලා දෙනවා මතරුවන් සරණයි ඒක ඇත්තටම පොඩි ප්‍රශ්නයක් නෙමෙයි නමුත් පොඩ්ඩක් ඒක විග්‍රහ කරගමු එතනදී අපි ওই ටික විග්‍රහ කරගන්න කලින් මුල් වචන ටිකේ අර්ථය බලන්න ඕනේ. ඒතං සන්තං. ඒතං කියන්නේ මෙය. මෙය සාන්තයි. මෙය ප්‍රණීතයි. එතකොට දැන් අද අද ගොඩාක් දැන් ගොඩාක් කතා කරනකොට මෙය කියනකොට මෙය හම්බ වෙන්නට ඕනේ. මෙය ඇති දෙයක් නෙවෙයි මේ නිවන පිළිබඳ බුදුරණස් මේ කතා කරන්නේ. ඔක පැහැදිලි කරනවා මහමාලුන්ගේ චූල ඊළඟට මොකද්ද ජහානනිස්සේ සමාධි වලට ගිල දර්ශනා කරන ඒ විග්‍රහවල ඊළඟට නිරෝධය විග්‍රහ කරන අංගුත්තර නිකාය අවසාන හරිය විග්‍රහ වල තියෙනවා ආනන්ද සූත්‍රවල මේ හය හය පුත්‍රයන් තුළ පළවෙනි සූත්‍ර ටික විග්‍රහ කරලා තියෙනවා නිබ්බාන සූත්‍රවල. එතකොට මේ කියනකොට දැන් අපි මේ හිතෙන් හදාගත්ත මෙයක් නෙමෙයි මෙය සාන්තයි මෙය ප්‍රණීතයි. ඒ කියන්නේ එහෙනම් මෙය මොකද්ද කියලා හම්බෙන්න ඕනනේ. අපි මේ කියලා හිතට ආපු දෙයක් නෙමෙයි. අන්න ඒ මොකද්ද? එය සබ්බ සංඛාර සමතේ උපදී පටිනිස්සබ්බය. අන්න නිබ්බාන නිරෝධය. එතකොට මේ නිබ්බානේ නිරෝධය සංඛාර සංසිදීම උපදී පටිනිස්ස. උපදී විග්‍රහ කරනකොට උපදී විවිධ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. උපදී කියන බුදුන් වහන්සේ අලගද්දුම් සූත්‍රයේ අඹදරුවෝ මේ හැම එකකට උපදී. උපදී කියන්නේ මේ අපට ලෝකයේ මට්ටමින් අපට හම්බෙච්ච දෙයක්. හැම දෙයක්ම හම්බෙච්ච දේ උපදී. උපදියා. එතකොට මේ මේ සංස්කාර සමතයක් සංස්කාර කියන්නේ සකස් වීම සංසිඳීම. සකස් වීමත් එක්ක තමයි අපිට හම්බ වීමක් තියෙන්නේ. ඒ කියන්නේ මමත් මමත් බාහිරත් කියන මේ සම්බන්ධ දෙක අපිට හම්බුනා යමක්. ඒක අපට ධර්මල්ලෝ ගැසිදස්සා මේ දේවල් අපි දව හොයාගෙන යනකොට ධ්‍යාන මට්ටමින් හම්බෙන දේවල් විතරකමේ හැම එකක්ම අපිට හම්බෙච්ච දේවල් උපදී හැම එකක්ම ඔය උපදී තියෙන්නේ සංස්කාර සකස් වීමත් එක්ක අර අපි මේක සංස්කාර වලට අපි නිකන් වචනයක් කොට සංස්කාර කියන්නේ සකස් වීමක් කියන එකනේ. ඒ සකස් වීමදී අපට හම්බෙන ප්‍රතිඵලයේ උපදී කියන්නේ යම් දෙයක් හම්බෙලා තියෙනවා. ධර්මවල හම්බ වුණා. හරක බාන ඊළඟට යාන වාහන අපට හම්බෙච්ච දියා. අපිට අපි අපි ලෝකයේ බලන්නේ භෞතිකත්වයන්නේ. භෞතිකත්වය ඉක්මවම සංස්කාරත්වයෙන් බලන්න ඕනේ. දැන් බුදුරණවහන්සේගේ දේශනා තියෙනවා මේ සංස්කාර අනිත්‍ය විග්‍රහ කරලා පෙන්නනකොට අනිත්‍ය සූත්‍රවලින් පැහැදිලි කරලා පෙන්නනවා බුදුරජාණන් වහන්සේ අතීත ජීවිත ගැන විග්‍රහ කළ මේ සියල්ලක්ම අනිත්‍යයි. ඉතින් මේ පුංචි දෙයට කලකිරෙන්න කියලා. මේ මහා දේවල් අනිත්‍යද? ඒ සංස්කාර කියන්නේ මේ ගොඩනැගිල්ල නෙමෙයි. අපට අපට මතක් වෙන්නේ මේ බාහිර දෙයක් විතරයි. දැන් අමුදරුවන් උපදිගෙන අපට මතක් වෙන්නේ අමුදරුවන් කියන්නේ. මේ උපදි බව හම්බෙලා නැහැ අපට. අපට මේ වචනේ තුන අර්ථය හම්බෙලා නැහැ. බුදුරණවහන්සේ පෙන්වන්නේ මේ මේකේ මේ අර්ථයක් පෙන්නනවා. අන්නේ අර්ථය හම්බෙන්න ඕනේ. එතකොට නම් මේ සංස්කාර සංසිඳීම කියනකොට උපදි බව හම්බෙන්නේ නැහැ. සබ්බූපදිපත් නිස්සග්ගෝ. තණ්හක්ඛය විරාගෝ නිවෝන මේ නිවීම ගැනමයි සම්පූර්ණ විග්‍රහ කරලා පෙන්නන්නේ. මේ සාන්තයි මේ ප්‍රණීතයි. ඒ තමයි තමන්ට හම්බෙච්ච මේ පංචපාස්කන්ධයේ සත්‍ය වශයෙන් දකිනකොට සත්‍ය දකිනවා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ච සංකත පටිසම්පන්න වශයෙන් හම්බ වෙනකොට නිරෝධය හම්බ වෙනවා. අපි දැන් අපි මේ ලෝකේ ඉඳලා කල්පනා කරත් අපිට කල්පනාවක් විතරයි ඒක. සමුදේ පැත්ත කියන එක. නමුත් සමුදේ අපි හරියට හම්බුනොත් අනිත්‍ය සංකත පරිසම්පන්න බවත් එක්ක නිරෝධය හම්බ වෙන්නේ. ඒ සත්‍යට හම්බ වෙන්නේ. අසත්‍යයේදී අඥානයේදී හටගත්තේ ඥානයට හම්බුනේ. එහෙනම් නිරෝධය අන්න මේ ප්‍රත්‍යක් මේ හම්බුණා. එතන පැහැදිලිව චිත්තම් පටිවාපේ අමතහය ධාතු ඒවා චිත්තම් පසීදති. අරගෙන සිත අයින් වෙලා නිරෝධය හම්බ වෙලා. එතකොට නිරෝධය හම්බ වීමදී මේ සාන්තයි මේ ප්‍රණීතයි මේ සංස්කාර සංසිඳීම අන්න උපදී ඉක්මවීම විරාගය නිරෝධය තණ්හාව වශයෙන් කිරීම මෙන්න මේක සාන්ත ප්‍රණීතයි අන්න ඒ විදිහට වඩනකොට ඒ කාරණාව ඒත් එයත් ඉක්මවුච්ච තැනදී නිවෙනවා නැත්නම් අනාගාමී වෙනවා කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් තව විස්තර දැනගන්න ඕන නම් අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු. මමත් තවදුරටත් අපි මේ කරපු සූත්‍ර දේශනා සම්බන්ධයෙන් ඊළඟ සතියටත් සාකච්ඡාව කරනවා. අදට අපි අවසන් කරමු. ත්වන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනේදීත් අපිට ඉතාමත්ම අගනා ධර්ම සාකච්ඡාවකට ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. ඉතින් හැමදාමත් මෙන්ම අතිපූජ්‍ය අලවියන් හොදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපගේ කල්යම් ස්වාමීන් වහන්සේ අපගේ අනුකම්පාවෙන් සම්සෝවා මණ්ඩපයට වැඩම කළා. අපිට ඇති සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. ඉතින් ලොවන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට චතුරාර්ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ ධර්මධර්මයේ පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි සියලු දෙනාම බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන බුදුරන් වහන්සේ පෙන්වවදාළ උතුම් ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් වටිනා කියන පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නට යෙදුණා. ඉතින් මේ රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා අප නමින් මියගිය සියලු මළගිය ඥාතීන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා විශේෂයෙන් අපවත් වදාළ අතිපූජනීය කටකරුණීය ඥානানন্দ ස්වාමින් වහන්සේලා නිවී සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා රැස් කරගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ලෝක සාසනය සුරකින්න දහම ඉස්මතු කරන මහ යතිවරයන්න් වහන්සේලාටත් නිවී සැනසෙන්න මේ පින් හේතු වේවා. ඒ වගේම මේ රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් මේ සවන්ත සිසිල සජීවී දහම් සාකච්ඡාවේ හේවන දලුවත් මහත්මයාටත් මාව මේ සඳහා යොමු කර මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම අප නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා හිටපු නායක අමුදා ප්‍රතිසිරිමියන් රණසිංහ මහත්මයා මහත්මයා, ඒ වගේම වර්තමාන නායක හමුදාපතිතුමා ආදී කොට ඇති නායක හමුදාවේ උදව් උපකාර කරන සෑම සියලු දෙනාට ධර්ම ප්‍රචාරක කටයුතු කරන සෑම සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසෙන්න ඔබ සෑම සියලු දෙනාටම මේ සියලු පින් හේතු වාසනා වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි